අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා සඳහා කාලයට ලැබිලාදී ඉතින් අපි සීලමු දෙනා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා සාදු කාර්යයක් පවත්වමු ධර්ම ගෞරවයෙන් යුක්තව නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා විශේෂ භාගියා සත්ත සද්ධම්මාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ සත්‍ය ධම්ම විස්තර කරන තැන විශේෂ භාගී වූ ධර්ම හතක් පිළිබඳව ප්‍රශ්නයක් පැනනගිනවා මතු කරනවා කතමේ සත්‍ය ධම්මා විශේෂ භාගියා කියලා. ඒ කියන්නේ සරුවචන්සේ කොතනක හෝ ඒ පංචාරිස්වාස ඇතුළත ක තැනකදී දේශනා කරලා තියෙනවා යෝගාවචරයක් විසින් නැත්තම් මේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් දතයුතු ධර්ම පද්ධතියක් ධර්ම ධර්ම මල්ලක් ධර්ම දත්තන් ධර්ම කට්ටලයක් විශේෂ භාගියයි අංග හතකින් යුක්තයි. ඉතින් මේ ප්‍රශ්නය සාරිපුත්‍ර මහ ස්වාමීන් මතු කරලා උන්වහන්සේ විසින්ම උත්තරයක් දෙනවා සත්‍ය සද්ධම්මා කියලා. ඉතින් මේ මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා ඒ දසුත්තර සූත්‍රය අපි උදාහරණයක් වශයෙන් 53 වෙනි වැඩමුළුවට ගත්තේ කතමේ සත ධම්මා හාන භාගියා කිය. යම් කිසි කෙනෙක් පිරිහෙලන යම් කිසි කෙනෙක් පරිහානියට ලක් කරන ධර්ම හතකුත් තියෙනවා. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි කතමේ සත ධම්මා විශේෂ භාගියා කිය. ඉතින් හාන භාගීය විශේෂ භාගීය දෙක මැද තියෙනවා ඨිති භාගීය කියලා ධර්ම කොටාසයක්. එතෙන් ගියාම ටැග් ගහිනවයි කියලා කියන්නේ. මෙට් ඇහි වෙනවයි කියලා දිනු වෙන්නේ නැහැ. ඔය එක තැන තරන්දි තරන්දි ඉන්නවා. ඉතින් මට්ටම් තුනක් තියෙනවා ගමනක හාන භාගීය, ඨිති භාගීය, විශේෂ භාගීය කියලා. ඉතින් හාන භාගීය ගැන දැන ගැනීමත් වටිනවා. මේ විශේෂ භාගීය පිළිබඳ සංසන්දනාත්මකව සාපේක්ෂව දැනගන්න. ඒ වාගේම ටිටි භාගිය කියලා තත්ත්විකුත් තියෙනවා. ඉදිරියට යන්නේ නැතුව එතනම තරන්දි තරන්දි තියෙනවා. මෙවට සාපේක්ෂව තමයි අපි විශේෂ භාගීය කියලා මේ ධර්ම වලට ආලෝකයක් වට්ටගන්නේ. එලියක් ගන්න, තෙදක් ගන්න. ඉතින් මේ ධර්ම හත සත් සද්ධම්මා කියන පොදු උද්දේශ වශයෙන් ඉදිරිපත් කළ නිද්දේශ වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සද්දෝ හෝති ඊරිකෝ හෝති ඕතප්පිනෝ හෝති බහුසුතෝ හෝති අපි මේ ටික පසුගිය මත ඊයේ වෙනකොට නිම කරා ඊ ගාවට තියෙන්නේ උපට්ඨිත සති හෝති ආරද්ධ විරියෝ හෝති ආරම්භන ලද විරිය ඇත්තේ වේ ඊ ගාවට තියෙන උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති අර මුලින් කියපු ධර්ම තුනයි දැන් මෙතන තුනක් කියනවා මේකෙදී අද දවසේ අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන ආරද්ධ විරියත් උපට්ඨිත සතිත් කියන දෙකක්. ඒ දෙකත් එක පැත්තකින් බලනකොට අර හිරියොතප් වගේ බොහෝ විට සමග යෙදෙන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් විරිය බලය සති බලය විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම සම්මා සති කියලා වගේ එකට පස්සේ එක යන ගතියක් මේකේ පේන තියෙනවා. එහෙම නොයෙදෙන තැනොත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඉස්සල සතර සතිපට්ඨාන පෙන්නලයි ඒකට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පෙන්නවා. ආරම්භයේදී සත්‍ය පෙන්වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඊගාවට අර වගේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය පෙන්වනවා. නමුත් බොහෝ විට අනිත් ඇඟවල කට්ටල වශයෙන් පෙන්වනකොට සම්මා වායාම සම්මා සති. නැත්තම් සති ඉන්ද්‍රිය සත් විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරිය බලය සති බලය කියලා මේ අතර සම්බන්ධකම් වගේක් තියෙනවා. අනිත් වගේ ඉලක්කම් ගැන කතා කරනවා නම් මේ දෙන්න අතර තියෙනවා මේ චෛසික ධර්ම දෙකක් මේ කතා කරන්නේ. ඒ චෛසික දෙක අතර තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ නිවනට යොමු කරන ධම්ම කට්ටල ටිකක පොදු සමායෝජනයක් බෝධි බෝධිපක්ඛීය ධර්ම 37ක් බුදුචාන් වහන්සේ තමන් වහන්සේගේ අවසාන කාලය වෙනකොට නැවත නැවත සිහිපත් කරන්න යෙදුනා. විශේෂයෙන්ම පරිනිබ්බාන සූත්‍රය වගේ. ඒකේ මේ අපි ඉස්සරහට ගන්න හදන විරිය ආරද්ධ විරිය කියන ධර්මය නව පොලක සඳහන් වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සම්‍යක් ප්‍රදාන වීරිය විරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය සම්බොජ්ජංගේ සහ විරිය මාර්ගංග වශයෙන් ඊට පස්සේ එන මේ උපට්ඨිත සතිය කියන තන් සති කියන සාමාන්‍ය ධර්මයේ අටපොලක යෙදෙනවා ඉතින් මේ දෙක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල 17ක් 8යි 9යි 17ක් හදනවා ඉතින් ධර්ම ඔක්කොම 20යි තියෙන්නේ ඉතින් මේ දෙක බැලුව බැල්මට අවචාවට ලක් වෙලා. මේ දෙක තමයි අපේ දුර්වල වෙලා මේ දෙක විශේෂ භාගිය වුණොත් ගමන විශේෂ භාගියයි. මේ දෙක අවචාවට ලක් වුණොත් හීන වුණොත් ගමන කුසීතයි. ගමන හාන භාගියයි පරිහානියට ලක් වෙනවා. ඉතින් ඒ නිසා මේ බටහිරට බුද්ධ ආගම පැතිරෙනකොට උඟ දෙනෙක් මේ වීර්ය චෛතසිකේ අයින් කරලා කතා කරන්න පටන් ගත්තා. තටමඬ ඕනේ ඉඳපු ගමන් ඩක්කල් නිවන් දකි කියලා. quick enlightenment. ඉතින් උඟ දෙනෙක් ප්‍රාර්ථනා කරනවා මේ වීර්ය කරන්නේ නැතුව ඇඟ මාර්ජි කරගන්න නැතුව දාඩිය දාන්න නැතුව කෙලින්ම ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා බැස්සා වගේ එයා කන්ඩිෂන් බස් එකක ගිහිල්ලා එහෙම නැත්නම් ටර්බෝ කූලර් වාහනයක ගිහිල්ලා නිවනට බහින්න හදනවා. අර වීර්ය කරන්න ඕනේ නැහැ කියලා. ඊකට ගොඩක් කුරුවරු හරියට ඉදිරියපත් වෙලා තිනවා එන්නමයි ළඟට මම බණක් කියන්නම් කියපු ගමන් නිවනට යනවා. ඉතින් ඒකට ඒ ගුරුවරු සාර්ථක බව පිළිදෙන විශාල පිරිසක් ඒගොල්ල පිටිපස්ස යනවා මහන්සියට නම් ගලන්න ඕනේ නැහැ. ඒ කෙටි මාර්ග තියනවායි කිය. ඇත්තටම තියෙනව නැහැ කියන්න බෑ. මොකද සාරිපුත්ත මොග්ගල්ලානාදී කෝටි උපතිස්ස වශයෙන් මේ ගාතපදයක් අහලා නිවන් දැක්කා. ඊතන පිට නෑ නිවන සඳහා නව පොලක විදිය සඳහන් වෙනවා. ඒ වගේ ගොඩාක් ත්‍රිපිටකේ සූත්‍රවල සුවිශේෂ උද්ඝටිතඤ්ඤ පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. හුඟ දෙනෙක් ඒ දේ සාමාන්‍යකරණය කරලා එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ කියන. ඊගාට උපට්ඨිත සතිය ගත්තොත් මේ අටපොලක සඳහන් වෙන සතිය අද කිසිම තැනක උගන්වන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථාන වල ඒක ඒ මාතෘ අයින් කළ උගන්වන. අනිකුත් ඔක්කොම ටික උගන්වනවා. මේක උගන්වන්නේ නැහැ. ඉතින් මේකට ඉතිහාසගත හේතු ඇති සමහර විටක. එහෙම නැත්නම් අපේ සිංහල ඉතිහාසය ගත්තොත් ඒ අවුරුදු 2600ක විතර කාලෙක ස්වර්ණමය යුගයක් තිබිලා තියෙන අපේ අනුරාධපුර යුගයේ මේ අසවල් හාමුදුරුවෝ දිහා පෙන්ලා ඇඟිලි දික් කරලා මුන්නාංශය ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කියලා කියන්න කෙනෙක් ඉඳලා නැත්තරම් කියලා අපි මතක් කරගත්තා. ඒ තරමටම තිබිලා තියෙනවා. ඒ වගේ මේ කාලේ කරපු විහාර ස්ථාන දිහා බලනකොට බටහිර ලෝකේ නැත්තම් අනෙකුත් තැන්වල තියෙන විශාලම කර්මාන්ත හා සමාන විහාර කර්මාන්ත තිබිලා තියෙනවා. කොහොමද කරලා තියෙන්නේ? එතකොට මේ වගේ දුඹ කර දෙවිලක් නැහැ මොනක්වත් වෙවිලා නැහැ. ඒ වැඩක හිතන්නවත් බෑ දැන් අද වගේ තියෙන හරි සමමිතික භාවය ඒ වගේම ඒ වගේ තියෙන බරපතලකම තියා බලනකොට හාමුදුරුවෝ නැත්තම් භවනා කාය නෙවෙයි රට්ටුන්ගෙත් තිබිලා තියෙනවා පුදුමාකාර වීර්යයක් අපේ වාරි කර්මාන්තය ගත්තත් ඔයගේ විහාර කර්මාන්තය ගත්තත් ඒ වගේම වාස්තු විද්‍යාව ගත්තත් පුදුම දැනුමක් තිබිලා තියෙනවා ඉතින් මේක නැත්තම් ඒ කාලේ අනිවාර්යයෙන්ම රැකෙච්ච මේ සතිය සහ සතිපට්ඨානේ මේ වෙනකොට ඇයි මේ තරම්ම යට බහැලා තියෙන්නේ කියන්නේ මං හිතන්නේ ඒ තනිකර හේතුවක් ඒක හේතුක කරන්න පුළුවන් වෙයි කියලා විශාල හේතු රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසාම පුද්ගලයන් වශයෙන් අපි හාන භාගීය වැතට වැටලා තියෙනවා. જાතියක් වශයෙන් හාන භාගයේ වැටලා තියෙනවා. අපි අද නීච වෙලා තියෙනවා. අපි අද අතපල්ලේ වැටලා තියෙනවා. අපි අද හීනමානෙත් ලක් වෙලා තියෙනවා. නමුත් අපිට පුළුවන් දි જાතියක් වශයෙන් ආරද්ධ පිටියක් ඇති කළ දෙන්න අපිට පුළුවන් දි જાතියක් වශයෙන් පටිච්ච සත්‍යයක් ඇති කරන්න ඒකට නෙවෙයි මේ බණ කියන්නේ. එහෙම දේශපාලන අදහසක් මේකේ නැහැ. එක්කෙනෙක් නෝ එක්කෙනෙකුට නැත්නම් මට ওই જાතිය වැටලා තිබුණාට කොහොක්වත් එක මතකිරු නැතුවට මේ සාරිපුත්‍ර ස්වාමීන් වගේ පෙන්නකොට ආරද්ධ විරියෝ හෝති උපට්ඨිත සතු සති හෝති කියනකොට මෙව අපිට මේ පරිසරයේ මෙව කෙරුවේ නැහැයි කියලා ಜಾති වශයෙන් අපි වැටුණයි කියලා මට කරන්න බැරි කමක් නැහැ. අනිවාර්යයෙන්ම කරතයි. ඒ මම ඒ කියන මම මේ බෞද්ධ විපදුනේද නැද්ද? ගෑනු විපදුනාද පිරිමේ විපදුනාද? පැවිදි වුණාද නැද්ද? එහෙම නැත්නම් මේ වෙනකොට වැඩ පටන් ගන්න තිබුණද නැද්ද කියන එක එච්චරම බලපාන්නේ නැහැ. දැන් පටන් ගත්තත් වැඩ කරතයි. දැන් වුණත් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ තියෙනවා නිකන් ඉලෙක්ට්‍රික් ගතියක්. මේ අහක දාලා තියෙන මේ චෛතසික දෙක යම් හේයකින් මතු කරගත්තොත් බැටරිය බහලා ස්ටාර්ට් කරගන්න බැරි කාර් එකකට බැටරිය charge කරලා දැම්මා වගේ. ඊට පස්සේ දුවන බැටරියෙම දුවන වාහනයෙම බැටරිය charge වෙනවා. ඊට පස්සේ හෝන් එකද සිග්නල් ද ඕනක් වැඩ කරනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ විරිය ආරම්භ කතා කතා කරනවා නම් කතා කරන විරිය ආරම්භ කතාවක් කුසීත කතාවක් වැරදිච්ච දෙයක් පරිජිද්දයක් කියන්න එපා මුස්පේන්තුයි හුනියමක් කැඹුරුමක් ඕනේ නෑ ඌව කියලා කාටවත් අතඩක් ඉන්නේ එනිසා කරනවා නම් කරන්න විරිය ආරම්භ කතාව කුසීත කතාවක් ඇති කරන්න එපා වැරදිච්ච දේවල් පරිජිද්ද දේවල් කුණු කුලට විසි කරන්න විරිය ආරම්භ කතාවක් කරන්න ඒ නිසා විරියවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා කරනවා නම් විරි ආරම්භ කතාවක් කරන්න එවැනි අයට විතරයි මේ සද්ධර්මයේ තියෙන්නේ අරකට කන බින්දම් ගහන මේකට කන බින්දම් ගහන චරිචුරු කරන කට්ටිය නොද්දකින් නොපතන් නොදොම කියන එච්චරයි කියන්නේ වෙන මොනවා කියලාවත් මේ ගමනේ යන්න බෑ මොකද වැඩිම අපි ළඟ තියෙන්නේ චෝදනා පත්‍රයි චරුචුරුයි අරක බෑ මේක බෑ කියන එකට. ඉතින් ඒගොල්ලෝ එළු ගාලකට දාන්න බෑ බෑ ගන්න. එතකොට විදි ආරම්භයක් කොහෙද තියෙන්නේ? නිසා මේක රත් කරලා ගන්න ඕනේ. බැටරිය charge කරලා දාන්න. දැම්මම පස්සේ දුවන යන්ත්‍රෙම බැටරිය charge වෙනවා. ඉතින් ඒකට ඒක කියලා දෙන කෙනාට විශ්වාසයක් තියෙනවා. මේ කියන දේ අත්දකලා අත්විඳලා විශ්වාස නම් ආහන කෙනා තුළ ඒ ධර්මය එහෙම නැත්නම් ඒ කියන දෙයට නතු භාවයක් තියෙනවා. මම දන්නේ ඒක වීර්යයට සම්බන්ධ වෙයිද කියලා මම මේ මෑතකදී කියව දෙවෙනි වතාවටත් මේ ගාන්ධිතුමා එංගලන්තේ ඉන්න වෙලාවේ ඒ ගේ කුලියට දීපු නෝන මහත්තයා දැනගත්තලු මේ ඉන්දියාවෙන් ආපු මිනිස්සෙක් කියලා ගිහිල්ලා කිව්වලු ඔබතුමා බොහොම ඉන්දියානු පඬිතියේ කවේ පුතාට පොඩ්ඩක් උපදෙස් දෙන්න පුළුවන්ද? හරියට සීනි කනවයි කිව්වා. ගාන්ධිතුමා කිව්වලු අහගෙන ඉඳලා සුමානකට පස්සේ ඉන්නකෝ කියලා අම්මයි පුතා දෙන්න පිටක් කරා. ඊට පස්සේ සුමානෙකට පස්සේ අම්මට හිතට අප්සෙට් ඒ වෙලාවෙම පුතාට උපදේශයක් දෙන්න අම්මා බලාපොරොත්තුනේ. සුමානෙකට පස්සේ ආපහු ගියාට පස්සේ කළේ තාම බෑ. තව සුමානෙකට පස්සේ එන්න කියලා ඒකට අම්මගේ හිත ඉතර සාර්ථක වුණේ නැසලු මේ දරුවට උපදේශයක් දෙන්න ගියාම අහේතුකව පසර දානවා. ඒතර ගාන්ති සමයිච්ච ප්‍රසිද්ධ කෙනෙකුත් නෙවෙයි. සුමාන දෙකක් පස්සට ගියාට පස්සේ පුතාට කතා කරලා කිව්වලු පුතේ මේමයි සීනි කෑවොත් මෙන්න මේ විදිහට දත් නරක් වෙනවා. ලෙඩ වෙනවා. නිසා කණ්ඩෙපයි කිවලු කියපු ගමන් කොල්ල කෑම නතර කරාලු. ඊට පස්සේ අම්මා කිව්වලු මම මෙච්චර කල් කිව්වා මෙව ඇහුවේ නැහැ. දැන් අවතුමා කිව්වා ඇහුවා. එදින් කාන්ජෝ ඊරසිකලු ඒක ඇයි එදා කිව්වේ නැත්තේ කියලා. එතකොට මාත් සීනි කනවා කිව්වලු. මං සුමානයක් ඉඳලා try කරවලු කනෝ කහින්ද. දෙම ඕදෙන්න එන දවසේ එදත් බැරි වුණාලු මට නතර කරගන්න. ඒකළු මං කිව්වේ දවසුමානකට පස්සේ එන්නේ කියලා. දවසුමානට පස්සේ මම නතර කරාලු. දැන් මං නතර කරලා කියන කතාව දරුවට ඇහෙනවලු. මම සීනි කන ගම දරුවට කිව්වට සීනි කන්න එපයි කියලා ඇහෙන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රමය ඔන්නෝමයි. ගුරුවරු සීනි කන ගමන් ගෝලයට කියනවා සීනි කන්න එපයි කියලා. මොකද සිලබස් එකේ තියෙනවා නම් කියන එකයි තියෙන්නේ. ගුරුවරයා සීනි කනවද නැද්ද ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයා මේක අත්හදා බලලා කියනවා නම් ඒක මොකද්ද ගැම්මක් තියෙනවා. ඒකට කියනවා පිහිටනවායි කියලා. ඒකට කියනවා අපදානේන සම්පායත කියලා. Taman චරිතයෙන් සපෙලා කියන්නේ. බැරි නම් කියනවා මේක පොතේ මෙහෙම තියෙන මට තාම බැරි වුණා. ඒකෙත් දෝෂයක් නැහැ. නැත්තම් කියන්නේ මේ කියන්නේ පොතේ තිබුණ පළියට නෙවෙයි මම වීර්ය කරලා තියෙන්නේ. මම වීර්ය කළ වැරදිලා තියෙන්නේ. මම මේක ආයාසයෙන් සපේලා තියෙන්නේ. සපේට පස්සේ මෙන්න මේ ටිකයි කියන්නේ. ආන්නේ විදිහට විරියවන්ත අසයන් ධම්මෝ කියලා කියන්නේ මේක කටපාඩම් කරන චතුරෝ කතා කරන එකම නෙවෙයි. නැත්නම් බෞසුත පමණක් වෙන එක නෙවෙයි. ක්‍රියාවත් කරනවා. ක්‍රියාවත් කරනකොට තමයි පැහැදිලිව පේනවා කියන තරම් ලේසි නෑ වැඩි. බැසට පස්සේ ගොඩාක් දත් ගැලවෙනවා, හොම්බකට රිවට් වෙනවා, හැම තුවාල වෙනවා. කරලා කරලා කරලා යම් දවසක Taman එක කියලා පැමිණුණාට පස්සේ මුදුන්පත් වුණාට පස්සේ ඇත්තටම බණ කියන්න ඕනෙත් නැහැ. ඒ හැසිරීමෙන්ම පේනවා කලහක්ක් කියලා. අන්න ඒ සඳහා වීරිය Tamanට පිහිටලා Tamanට ඒක කාටරි කියලා දෙන මට්ටමට යනකොට වීරිය නම බොලක පරිණාමයටපත් වෙනවා. ඒ නමවල බුදුරජාණන්සේ තුනට කඩලා පෙන්නනවා. ආරද්ධ විරිය, නෙක්ඛම්ම විරිය, පරිපූර්ණ විරිය කියලා. ආරම්භ ධාතු, නෙක්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ඉතින් මේ ආරම්භ ධාතුව තමයි බුදුරජාණන්සේ හරියට අගය කරන්නේ. ඒ කියන්නේ මේ වැඩක් පටන් ගන්න අවශ්‍ය කරන මූලික වීර්යය විතරයි. අන්තිමට නිවන් දක්කන්නේ පරක්කම ධාතුවෙන්, පරාක්‍රම වීර්යයෙන්, පදන් වීර්යයෙන්. නමුත් මේ පදන් වීර්ය හෝ ආරම්භ කරන්නේ ආරම්භක ධාතුවෙන් ආරම්භ ධාතු කියනවා නැත්නම් ආරද්ධ විරිය කියලා කියනවා ආදි කම්මික යෝගාවචරයයි කියනවා ඉතින් අපි ගත්තොත් මෙතනින පිරිස ගැන කල්පනා කරලා මේ ඉන්න ඔක්කොමලා තනි තනියම කවදා හෝ කල්පනා වෙලා තිනවා මේ කාමයට පහඳලා කාමයේ ඉඳලා කෙලවරක් කරගන්න බෑ කාමයේ ශීර්ෂය කතාල්ලත් බෑ. ඒ නිසා අපි ටික වේලාවකට හෝ නැත්නම් කාල පරිච්ඡේයකට හෝ මේ කාලයෙන් කාමයේ පොඩක් අයින් වෙන්න ඕනේ නැත්නම් මේ ස්වාමීන් වහන්සේලා වගේ පූර්ණ කාලෙව අයින් වෙන්න ඕනේ කියලා. අන්නේ එතන ඇති වෙන මේ විපිරියාසය කාම ලෝකයේම කාම ජනක දෙමව්පිය දෙන්නෙකුට ජාතක වෙලා කාමයේම උගන්නන ලෝකයක අපි යම් ප්‍රමාණයකට එතනත් ඉස්සරහට ඇවිල්ලා උන්දල මොන බයිලා කිව්වත් අපිට පුද්ගලිකව හිතලා තියෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ. ඕක බෞරුතු ගන්න නිසා මම මේ ගංගා දිගේ ඉහළට පීනන්න ඕනේ. ගහගෙන ගිහිල්ලා බෑ කියලා ඒ තමන්ගේ බහුජන රැල්ලට වැටිලා රැල්ලේ වැටෙන ගතාව තියෙද්දි මේ අනිත් පැත්තට හැරෙන දේ ඒක එක්කනේ පුද්ගලිකව ගන්න තීන්දුවක්. සමූහයක් මෙතෙන් දෙන්නෙක් නැහැ කවුරක් කරටක් දාගෙන ආපු කට්ටිය. තනි තනිව ඇරන්ති. එතන තමයි මුළු සම්පූර්ණ රහස තියෙන්නේ. මේ කාම ලෝකෙන් අපි අයින් වෙන්න ඕනේ. නැත්නම් මේකට පරිේශනයක් කරන්න ඕනේ. මේක ගැන හොයලා බලන්න ඕනේ කියන මෙන්න මේ අදහස ඇවිල්ලා ඒ අදහසෙන් අඩියක් ඉස්සරහට තියාගන්න ආරම්භක ධාතුව කියා ගන්න බැරි තරම් පුදුමාකාර වටිනකමක් තියෙනවා. ඒකට මෙන්න මෙහෙම ලස්සන නිදර්ශනයක් කිව්වා බුරුම ස්වාමීන් වහන්සේ. හොඳක් තියෙනවා නිදර්ශන නරකකුත් තියෙනවා. ඊට පස්සේ මාත්‍යක් වගෙන හොයලා බැලුවා. අපි මේ පොළවේ ඉන්නේ වායු ගෝලයේ අඩියම තට්ටුවේ. වේදනාවල අඩියම ඉන්නේ. ගුරුත්වාකර්ෂණයේ වැඩිම තැන ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට යන්න ඕනොත් අවකාශයට අජට අවකාශයට හඳට යන්න අපිට සිද්ධ වෙනවා මේ ගුරුත්වාකර්ෂණය කඩාගෙන ඉහළට යන්න. ඒක ලියලා අවකාශයේ සෑහෙන දුරක් යන්න ඕන. ගිහිල්ලා හඳේ ආකර්ෂණයට ලක් වෙලා ඒකේ බාණ්ඩ වෙනවා. ඉතින් මේ සඳහා දැනට සාර්ථක වෙච්ච රොකට් එක තමයි Saturn 5 නැත්නම් Apollo 11 12 13 වගේ රොකට් වල කරපු ක්‍රියාවලිය. ඉතින් ඒගොල්ල ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශ වල තියෙනවා හඳ දක්වා යන ගමන මෙච්චර හැතැම්ම ගානක් තියෙනවා කියලා මට මතක නැහැ. නමුත් මේ පළවෙනි හැතැම්ම 6 ගණ්ඩ උඩට මුළු ගමනට යන තෙල් වලින් 88ක් දැවෙනවායි කිය. මේ ගුරුත්වාකර්ෂණ උස්සලා ඒ ටොම් මෙච්චර ගානක තියෙන Saturn 5 rocket එක හැතැම්ම 6ක් යනකොට මුළු ගමනටම යන තෙල් වලින් හුඟක්ලාට ඝන ඉන්ධනත් පාවිච්චි කරනවා භූමි තෙලුත් පාවිච්චි කරනවා 88ක් විනාශ වෙනවා ඊට පස්සේ එයා ඒ කියන්නේ කෙලින්ම ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඊට පස්සේ මෙයා රොකට් එක පැත්ත හැරිලා කක්ෂය වටේ කරකවෙන්න පටන් ගන්නවා. කක්ෂයෙන් හැතැම්ම 6කට ගිහිලා පොළවෙන් හැතැම්ම 6කට ඈත් වෙලා වටේ කරකැවීමෙන් අජිතාවකාශයට යන්න ඉස්සලා පොඩි පුහුණුවක් ලබනවා. ඒ පුහුණුව ලබන කාලය දක්වාම ඒ ගංගනගාමීන් නැද අජටාවකාශ ගාමින් කියලා කියන්නේ ඒගොල්ලෝ පුහුණු මේ උපදේශ ලබා ගන්න පාලක මැදිරියෙන් හූස්ටන් වලින්. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකට පුරුදු වුණාට පස්සේ කියනවා දැන් හඳ මෙන්න මෙතනදී ඊගා රොකට් එක පත්තු කරනවා. ඒකට අපි යන්නේ හඳට මෙතනින් ප්‍රතිවිරුද්ධ අගාර ලෝකෙට කියලා ඔක්කොම ගණන් කරාට පස්සේ ඒක යන්න ගියාට පස්සේ පාලක මැදිරියෙන් සම්බන්ධතාවය නැති වෙනවා. පාලනේ යනවා. ඒ අජටවකාශ අජටවකාශ ගාමින්ද ඊට පස්සේ ඒගොල්ලෝ තොරතුරු එනවා මේගොල්ලෝ ළඟ ඉඳලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා එනකම්ම ඉන්ධන අවශ්‍ය නැහැ. අජටවකාශේ ගියාට පස්සේ තල්ලු කරලා තිබ්බට පස්සේ හැප්පෙන්න දෙයක් නැහැ දිශාව හරවලා තිබ්බට පස්සේ එහෙම යනවා. කොහොක්වත් හැප්පෙන්න දෙයක් නැහැ. මේ මේ ටිකේ තමයි අමාරු. ඒ නිසා ඒ කක්ෂයේ කරකවන වෙලාව නික්කම ධාතු නම් ඊට පස්සේ පරක්කම ධාතුව හදට යනකම් මොකක්වත් හැප්පෙන දෙයක් නැහැ. තිබ්බට පස්සේ පොඩි තල්ලුවක් දීපු ගමන් යනවා. ඒ වගේ අපි භාවනා කරනකොට මේ කාම ලෝකෙන් අයින් වෙලා අපේ හිත රූපයකට වට්ටගත්තයි කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ ආහන බායනට වට්ටගත්තයි කියලා. එහෙම නැත්නම් බිම්බි මහකිරීමට වට්ටගත්තයි කියලා. එහෙම නැත්නම් හිතන්නේ වම දකුණ තියලා 1යි 2යි 3යි 4යි කියලා 7යි 8යි කියලා හරි පුරුදුුණයි කියලා. ඒක තමයි මේ කාම ලෝකයෙන් අයින් වෙලා කක්ෂේ වටේ කරකවන වෙලාව වගේ. ඒක ආරම්භ ධාතු ඉඳලා නික්කම ධාතුවට මෝරණ වෙලාව. ඉතින් හැම පරියන්කයකදීම සාර්ථක යෝගාවචරයේ මුලදී එයා කාම ලෝකයෙන් අයින් වෙලා ආවට මුල් ටිකේදී කාම සංඥාව බලපානවා. නැත්තම් නීවරණ ටිකක් ඇවිල්ලා එදාට කරදර කරනවා. ඒ නිවර්ණ මැද මෙනෙහි කරලා මෙනෙහි කරලා ආස්වාද ප්‍රසආසත් එක්ක යාළු වෙනවා. ඒ නැත්තම් පිම්බි මෑකලිමත් එක්ක යාළු වෙනවා. එහෙම නැත්නම් මම ඉඳගෙන ඉන්නවා කියන එකත් එක්ක යාළු වෙනවා. සක්මන් කරනවා නම් මේ වම මේ දකුණ කියන එකත් එක්ක යාළු වෙනවා. එහෙම නැත්නම් මම ඇවිඳගෙන නෙවෙයි. ඇවිදිමින් කියන එක තේරුම් ගන්න. ඉතින් මේකට අපි කියන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා අරමුණට මූණට මූණ දාලා හිටිනවා. කොච්චරද කියනවනම් <coughs> මේ යෝගාවචර විශ්වාසයක් එනවා දැන් මෙතන ඉඳලා විනාඩි නැත්තම් වාර 10ක් 15ක් ආනපානේ මට කරන්න බලන් බාධාවක් ඉන්නේ නැහැ. එයාට ඒ විශ්වාසය ඇති වෙනවා. ඒ කියන්නේ අරමුණට මුණ දාලා තියෙනවා. ශබ්ද නැතුව නෙවෙයි, වේදනා නැතුව නෙවෙයි, හිතවිලි නැතුව නෙවෙයි. ඒවා මෑත් වෙලා අරමුණත් එක්ක හිත හාද වෙනවා. හිත මුණට මුණ දාලා හිටනවා. යාළු වෙනවා. එහෙම යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා මම මේක මේ මට්ටමට ගන්න කොච්චර මහන්සි වෙලාද. අදත් ඒ කෙරුවයි කියලා හරියන්නේ අදත් අර වගේම හිත යොදලා ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක අර ආරම්භ ධාතු වීරිය මෝරලා පරිණාමයටපත් වෙලා රූපාන්තරණයටපත් වෙලා නික්කම ධාතු වීරියට යන්න ඕනේ අරමුණත් එක්ක දැම්මට ඉන්න පුළුවන්. නැත්නම් අරමුණේ විස්තර වෙන්දට වෙදී කියන්න පුළුවන්. අරමුණත් එක්ක විශ්වාසයක් විශ්වාසයෙන් කියන්න පුළුවන් දැන් නම් වාර 10 15ක් යන්න පුළුවන් කියලා. අන්න ඒ වෙලාව තමයි ඇත්තටම භවනා ලෝකේ වැදගත්ම තීරණාත්මක අවස්ථාව. අන්න ඒ වෙලාවදී මේ ලබා ගන්න නික්කම ධාතුව පරක්කම ධාතුවක් බහටපත් වෙන්න නම් එහෙම නැත්නම් පොළේ වටේ කක්ෂවත් ගත වෙලා හැතැම් හයක් ඈතින් කරකවෙන රොකට් එක තාම අඩු ඝර්ෂණයක වැඩ කරන්නේ දැන් මොකද හැතැම් හයක් ඈතට යන ගුරුත්වාකර්ෂණ උගක් අඩුයි. ඒ සියල්ල පාවෙනවා. ගඟට ගාමින්න කිසිම දෙයක් මේ වගේ බත් බෙදාන කන්න බෑ ඔක්කොම පා වෙනවා. ඒ නිසා ටූත් පේස්ට් එකක් වගේ ඇතුළට කෑම හදලා තියෙන එක තියලා මිරිකන්න ඕනේ. මිරිකුවා කටට එනවා. හැන්දෙක් ගාරව පාවිච්චි කරන කාන්දම් කැලක තියන්න. මෙහෙම තියන්න බෑ. ඇඳු ඔක්කොම පා වෙනවා. ඉතින් එයා ඒකට පුරුදු වෙනවා. පුරුදු වෙන ගමන් මෙහෙදි පැය 24කට පායන ඉර පැයක් ඇතුළත පායනවා බහිනවා පායනවා බහිනවා මුළු ඇඟේම තියෙන රසායනික ශරීර වෙනස් වෙනවා. අපිට පැය 6ක් නිදා ගන්නවා කියනෝ කරන්න බෑ. මේ සූර්යයා පේනවා ඊට පස්සේ ආයෙ පේන්නේ නැහැ. ඉතින් පාලක මැදිරින් කියන ඕගොල්ලෝ ඉන්නේ අපේ රටේ හැටියට උදේ 6ට කියලා. ආයෙන උදේට කාපා. එගෙන දැන් 12යි ඔන්න කාපා. ඉතින් හැන්දෑවේ 6. ඒගොල්ලන්ට එහෙම පේන්නේ නැහැ. හැතැම්ම 25000 සූර්යයා පොළවට දෙන හැතැම් 25000 පැයකින් ඉවර කරනවා. සාමාන්‍ය පැයකට හැතැම්ම 25000ක් විතර වේගයක් තියෙන්න ඕනේ. නික්කම ධාතු වීර්ය කියන ඔය ඒක නම් නික්කම ධාතු කියන්න බෑ. කක්ෂේ නතර වෙලා තියෙන. ඊට පස්සේ ඒගොල්ලෝ එහා පැත්තට යනවා වගේ අර අපි ගත්ත මූල කර්මස්ථානේ ඊට පස්සේ ගෙවෙන්න පටන් ගන්නවා. ආශ්‍රද ප්‍රසවාසි ගෙවෙන්න පටන් ගන්නවා. පිම්බීම හැකිලිම ගෙවෙන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න බවේ තැන් තැන් නොපෙනී යන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් ඉස්සල්ලා මේ ඔසෝනවා ඔසෝනවා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා කිය කී ගියේක අන්තිමට gediya පිටින් දක්වන යනවා වැඩි ආයාස කරන්න ඕනේ ඉතින් මේ යෝගාවචරය ඒතියෙදිත් වම දකුණ කියලා ආයාස කරන්න ගත්තොත් ඒතියෙදිත් ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරන්න ගත්තොත් ඒ අනායාස කර තියෙන ඊගා නොමිලේ යන්න හැම වෙලේ ඝර්ෂණයක් නැති තත්ත්වයට යා ගන්න බෑ ඒ නිසා පළවෙනි මට්ටමේදී වීර්ය මුළු ගමනෙන් දැවෙන තෙල් වලින් 180 ගණන් දැව්වට දැන් මෙතෙන් එනකොට මෙනෙහි කරමින් යන අතර මෙනෙහි නොකරමිනුත් යන්න පුළුවන් කියලා බලන්න ඕනේ. මූල කර්මස්ථානයත් එක්කම යන ගමනේදී සද්දයක් තියෙද්දිත් මූල කර්මස්ථානේ රකින්න පුළුවන්ද? වේදනාවක් තියෙද්දිත් මූල කර්මස්ථානේ රකින්න පුළුවන්ද? හිතවිල්ලක් තියෙද්දිත් මූල කර්මස්ථානේ රකින්න පුළුවන්ද කියලා බැලුවොත් පේනවා ඌ එච්චරම අර ආධුනික යෝගාවචරයට විතර විශ්වසනීය යෝගාවචරයට විශ්වාසය පහළ වෙච්ච කෙනාට සද්දේ එච්චරම ප්‍රශ්නයක් නැහැ. සද්ද පසුබිමේ තියේදී භාවනා ගෙනේ දැයි. හිතවිලි පසුබිමේ තියේදී හිතවිලි වලට මේ යට වෙලා ඉන්නේ නැතුව බලන්න පුළුවන් හුස්ම තියනවද නැද්ද කියලා. ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. එහෙම නැත්නම් වම දකුණ අල්ලන්න පුළුවන්ද කියලා. එහෙනම් අඩු ඉඳගෙන මම දකුණු වැද අඩු ගන්න ඉඳගෙන නෙමෙයි ඇවිදිනවා කියන එක දාලන්න පුළුවන් දෙක. ඒක මේ වේදනාවක් නැතුවම නෙමෙයි. ඇත්තටම ආශාස ප්‍රසවාස කියන්නේ වේදනාවක් තමයි. බිම්බීම හැකිලිම කියන්නේ වේදනාවක්. කකුල හැප්පෙනව දැනෙන්නත් වේදනාවක්. බිම තිබ්බත් වේදනාවක් තිබ්බට වේදනාවක් කියන්නේ නැහැ දැන්. ඒක කියන දැනීම. විඳීම. එහෙම කරනකොට තියෙනවා අරමුණක් තිබුණත් වෙන අරමුණකට ගියත් අරමුණ දිහාවට මෙහෙම හිත දාගෙන හිටියොත් ඒ අරමුණ විපරිණාමය පේන්න පටන් ගන්නවා. පේන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ උඟෝ දෙනෙක් බයයි. අර යාළු කරගත්තේ මිත්‍රත්වයේ හදාගත්ත හුස්ම දැන් ගෙවිලා යනවා. මේ යාළු කරගත්ත මිත්‍රත්වයේ හදාගත්ත බිම්බීම හැකිරීම ගෙවිලා යනවා. මේ අන්තං අල්ලගත්ත වම දකුණ නොදෙනී යනවා කියලා අර එතෙන්ද ගොඩ වෙන්න උදව් කරපු අරමුණ පිළිබඳව අනියම් ප්‍රේම සම්බන්ධතාවය ඇති කරගන්න. ඉතින් එතකොට වැඩේ කරන්න අමාරුයි. ඒක ගන්නේ උපකරණයට විතරයි. ඊට පස්සේ යා ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙනකොට තමයි ඒ নিকකම ධාතුව පරක්කම ධාතුවකට යන්නේ අර මුණක පවත්තපු හිත අරමුණු ඕන එකට යද්දි පවත්තන. නැත්නම් මෙහෙමයි කියන්නේ. අරමුණක පවත්තපු සතිය අරමුණේ අරමුණට මාරු වෙද්දිත් පවත්තාගේ වමේ තිබ්බ සතිය දකුණට යනවා. දකුණ තිබ්බ සතිය වමට යනවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස කරන ගා හිතවිල්ලක් තියෙනවා. ඒකත් දැනගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉඳලා ගන්න සතිය නැගිටිනකොට ගන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ තමයි තේරෙන්නේ අරමුණු වෙනස් වන දේ බාරගත්ත කෙනාට තියෙනවා අරමුණක් කැළම නැතුව අරමුණක් ඇත්තෙම නැතුව සතිය පාත්තන්න පුළුවන්. ඒක නිකන් හරියට හැප්පෙන්න කිසිම දෙයක් නැත්තනක අජටාව කාසේට මේ යානේ දාගත්තා වගේ ඊට පස්සේ හැප්පෙන දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඒ ඒ තැනදී මුලින් 180ක් විතර පුපුරනවා ඒ මේ රොකට් එක පත්තු කරන වෙලාවේ කැමරාකාරයෙකුටවත් මීටර් කිලෝමීටරක් ළඟට යන්න දෙන්නේ ඒ පත්තු වෙන ගිනි දැල්ල විතරක් මීටර් 300ක් ඇතර විසි කරනවා. පුපුරනවා. අටල්ලත් එක්ක උණු වෙනවා. ඉතින් ඈතින් ඉඳලා තමයි බලන්නේ. එච්චර තෙල් පුච්චගෙන ගත්ත දත්මිටි කාගෙන ගත්ත දාඩිය දාගෙන ගත්ත වීර්ය අර අරමුණ දෙපෙණි දමා ගත්තට පස්සේ එච්චරම අවශ්‍ය කරන්නේ ඒකත් අඩු කරන්න බලන්න. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දෙපෙණි දමා ගත්ත අරමුණ ක්‍රමයෙන් මෙනෙහි කිරීම නැතුව ආයාස නොකර අනායාස කිරීම කියන්නේ කුසීතකම නෙවෙයි. විරියෙහි ඉහළ පරිණාමයක්. විරියෙහි ඉහළ රූපාන්තරණයක්. එන්නේ එන්නේ එන්නේ අවශ්‍ය කරන වීර්ය අඩු වෙනවා. ඊට පස්සේ ආතක ශිල්පයක් තියෙනවා වෙනදා තටමලා තටමලා ගත්ත ආස්වාද ප්‍රසවාසය නිකම්ම නිකං ඇසුරු පවත් වෙනවා. එතකොට යෝගාවචරය මෙනෙහි කිරීම පැත්ත තබා ආනාපානේ ලක්ෂණ රසපච්චුපට්ඨානේ නැත්තම් සටහන් ආකාර විස්තර ඕජා හොඳට ලං වෙලා බලන්න පටන් ගත්තොත් අර ඒ මෙනෙහි කරන්න ගත්ත වීර්ය වෙනුවට අරමුණේ තියෙන විස්තර පුළුවන් තරම් ලං වෙන්න ලං වෙන්න ඉස්සර තිබුණු ආයාස කර වීර්ය වෙනුවට දැන් ප්‍රඥා සංප්‍රයුක්ත වීර්යයක් ඕන වෙනවා. ඉන්නේ මේ වීර්යයේ විපරිණාමයට වීර්යයේ පරිණතියට දියුණුවට උදව් කරන්න දන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. අපි උපත්යෙන් අපි දන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා කවදාකවත් දන්නේ නැහැ. අපිට උගන්වන ගුරුවරු කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට යනකම් අවශ්‍ය කරන වීර්ය එතනින් යහට යනකොට ඊට වැඩිය අඩු ශක්ති දහනයකින් ඉන්ධන දහනකින් කරත හැකියි. වාහනක ස්ටාර්ට් කරන්න ගන්නකොට තෑහෙන තෙල් පිච්චෙනවා. ෆස්ට් ගියර් එකේ යනකොට 1 කිලෝමීටරෙ මෙච්චර තෙල් පිච්චෙනවා නම් සෙකන්ඩ් එකට දැම්මට පස්සේ එච්චර තෙල් පිච්චෙන්නේ නැහැ. ඒ කිලෝමීටර් ගාණ කරනවා. ඒ මොකද අර ඉස්සර එකේ ගැම්මට. ඒ තර්ඩ් එකට දැම්මට පස්සේ ඊටත් වැඩිය අලන টොප් එකට දැම්මට පස්සේ තෙල් දැල්ලම බොහොම අඩුයි. අන්නේ විදියට එnde ende ende ende හැමදාම ස්ටාර්ට් කළ එන්ජින් එක දුවන්නේ නැතුව තිබ්බට තිබ්බට හෝ ෆස්ට් ගියර් එකේම දුවන්න ගත්තොත් ආගිරි ගන්න. වාහනේ ආගිරි ගන්නවා පුහුණු වෙච්චි උරුදු වෙන කාලේ එහෙම තමයි උගන්වන්නේ. ෆස්ට් එකේ දාලා ගිහිල්ලා වාහනේ නතර කරලා ආයෙත් ස්ටාර්ට් කරගෙන එනවා කියනකොට ගමන නෙමෙයි බලන්නේ වාහනේ ඉගෙන ගන්නවා. තෙල් ඉගෙන ගන්නවා. ක්ලච් එක ඉගෙන ගන්නවා. ගියර් එක ඉගෙන. ඊට පස්සේ 1 2 දාලා පෙන්නනවා. ඊට පස්සේ 1 2 3 දාලා පෙන්නනවා. ඊට පස්සේ 1 2 3 4 දානවා. ආනේ විදියට ඒ ඒ වෙලාවේ ඒ ඒ ගියර් එක දාගන්න දන්නේ වැඩි බුදුහාමුදුරෝ ඕගොල්ලන්ට අවිල්ල කරලා දෙයි කියලා හිතන්න එපා. ධම්මජීවහාමුදුරෝ එල්ල කරලා දෙන්නෙත් නෑ. ඒක ඒ වෙලාවට දැන් මේ ගියර් එකට දාගන්න ඕන කියන එක දැනගන්න ඕයි කියන එක තන්නේ කර හම්බයක් නේ. යෝගාවචරය අසරණයිනේ. යෝගාවචර ඇත්තටම කිසිම දැනුමක් නැහැනේ. නමුත් එයා මේ වැඩේ කරගත්තේ නැත්නම් හතරවරම් දෙය හඳුර කරලා දෙයිද අපිට? ඉතතර විරූඩ විරූපාස්ත්‍ර දතරහාස්ත්‍ර වෛශ්‍රමනාදී හතරවරම් දෙවිරු ඇවිල්ලා ගියරක දාලා දෙයිද කියලා. බුදුහාමුදුරු ඇවිල්ලා සිවුරක පැත්තක දාලා ඉවරලා උඹට හිටපම් මං ගියරක දාලා දෙන්නම් කියලා කරයිද? මේ සාරිපුත්ත හාමුදුරු එයිද? නෑ අසරණයි අනාතයි. උඹට පුළුවන් නම් කරලා කරලා කරලා කරලා පුරුදු වෙනවා. පුරුදුනාට පස්සේ අnder පාන්න පුළුවන්. ඉතින් මේ බුරුම පඬිස්සංශ කියනවා මේ වෙලාවේදී උත්සාහ කරන යෝගාවචරයට මොන්න තරම් මේ උදව් කරන්න ඕනද කියලා. ඒ යෝගාවචරයට බුදුරජාන් වහන්සේ කියනවා දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයෝ ඊට ඉස්සලා වඳිනවලු. අනේ මේ මනුස්සයා දැන් ගංගා දිගේ ඉහළට යන්නේ මේ හදන්නේ මේ ඔක්කොම කාමයට නටනවා. මේ මනුස්සයා කාමයේ ඉඳගෙන ඒ වෙනුවට රූපයක් අල්ලගෙන රූපේ හිත තියාගෙන ගිහලා රූපෙත් දැන් ගෙවම් කරනවා. ඒ රූපේ මේ සූර්යයක් වගේ බෙල්ල දාගන්නව නෙවෙයි. එහෙම නැත්නම් ආරක්ෂක යන්ත්‍රයට ගන්නව නෙවෙයි. රූපේ ගත්තේ කාමයේ ගෙවම් කරන්න. ඊට පස්සේ රූපේ ගෙවෙනවනේ. ඒක ගෙවෙන් කරන්නත් වීරියක් අවශ්‍යයි. නමුත් ආරද්ධ වීරිය තරම් වීරිය අවශ්‍ය නැහැ. ඊට පස්සේ අවශ්‍ය කරන වීරියට වැඩිය තනුකයි පුංචි. එන්නේ එතෙන්ට යන්න බැරි අපිට තියෙන මේ අත්ති කිලමතාන යෝගය නිසා අපි තට්ටම්මගෙන දත්ත කාගෙන තටමනවා. තටමනොට මේ නිදහසේ වැඩ කරන එකකට තරහ යනවා. ඉතින් දන්නේ නැතිකම තමයි. මෝඩ වැඩුව ආයුධත් එක්ක පොරබදනවා. ඉතින් කොහොමද දැන් ඇති ඔය පරිශීලනය කරලා බලපන් කියලා කියන අද මම දැක්ක දවල් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ආනාපාන බලනද ශරීරය බලනද? සක්මනයි පරියන්කයි දෙකේම මට තියෙනවා සක්මන හොඳයි. ඒ වුණාට දෙකම කරන්නද සක්මන විතරක් කරන්න. සක්මන් කරනකොටම වම දකුණ විතරක් කරන්න නැත්නම් ඔය සෙවීම තැබීම කරන්න. මේ දෙකම කරලා බලන්න. මෙතන තමයි ආර්ය පරිශ්‍රණය තියෙන කරලා බලන්න කොයි එකේදීද අඩු ඉන්ධන දහනයකින් අර දිග යන්න පුළුවන් කියලා. ඒක කවුරුත් කරලා හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී දැන් Tamanne තියෙන දෙකේම සතිය තියෙනවා. මේකට වැඩිය මේක හොඳයි මේක වඩා හොඳයි. එහෙමනම් හොඳ එකේ ඉන්න ගමන් සතුටු වෙන්න එපා. අසන්තුට්ඨිතාවේ පහල කරගන්න. අපපටිවාණිතාවේ පහල කරන්න. මේක හරි. මෙතෙන් ආවේ මෙතෙන් ආපු ගමනද. මේ ගාවට මෙච්චර ඉන්ධන දහණය නොකර යන්න පුළුවන් තැන. ඒ වගේම මේක හොඳයි. වඩා හොඳ එකක් අල්ලන්න. ඉතින් එතනදී අවශ්‍ය කරන විචක්ෂණ ඥානය උගදෙනෙක් කියන අපි ගෑනු අපිට තියෙන ඇදිමුටේ මොලේ ඒ නිසා අපිට ඕක බෑ. නැත්නම් පිරිමි කියනවා පිරිමිත් ඉන්නවා ගෑනු නැකතින් ඉපදිච්ච කට්ටිය. ඒගොල්ලොත් හැමදාම චර්චුරු ගන්න. ගෑනුත් ඉන්නවා පිරිමි නැත්නම් ඉපදිච්ච කට්ටිය. ඒ ඒ නැකත තේරුම් අරගෙන ඒක අනික් කටත් කියලා දෙනවා. ඒකේ කොයි මම බඳ බඳින්න හිතාටපු පුංචි කතාවද නෙවෙයි දැන් විශාල කතා දෙක තියෙන්නේ. මෙන්න මේ දේ කියලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අද ස්නායු ශල්‍ය විද්‍යාවේදී ස්නායු වෛද්‍ය විද්‍යාවන මේක කියලා දෙන්න පුළුවන් එකක්ද නැත්නම් උප්පත්තියම ගේන ලකුණක්ද කියලා. සමහරක් වෙන 50කට මේක කියනකොට තේරෙනවා ඒගොල්ලන්ට ට්‍රිගර් එක විතරයි වුණ කාණ කියපු ගමන් මෙච්චරයි කරන්න ගියා තේරෙනවා. අනික් කට්ටියට මොනින්නපු කලයට ඔය කොච්චර වැක්කිරුවත් තේරෙන්නේ දිග්ගටම මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරන මෙනෙහි කරන ඉන්නවා අර වීර්යයේ වඩා ප්‍රණීත අංශවලට යා ගන්න බෑ. ධර්මයේ වඩා ඕජාවට යන්න බෑ. මොකද අර තල්ලු කර කර තල්ලු කර වීර්ය කර කර වීර්ය කර ඉන්න ගතිය. ඉතින් ආර්ය පරිශ්‍රයට කැමති නැහැ බයයි. ඒ මොකද සමාධිය කැඩෙන නිසා. සතියට යන කෙනාට ආර්ය පරිශ්‍රයට ඉඩ තියෙනවා. අපි කියන්නේ මේ වම දකුණ වම වම දකුණ කියලා බලනවා වෙනුවට ඔසවනවා තබනවා කරන එකේ කොයි එකේද අඩු දහණයකින් ඉන්ධන දහණයකින් සතිය පවත්වන්න පුළුවන්. සක්මනේ පරියන්කේ දෙකේම හරිනම් සක්මන විතරක් කරනද පරියන්න දෙකම කරපන්. මේ සම්දන්දනාතුනක අපි ඉදිරියට යන්නේ. ආන්නේ විදිහට කරනකොට මෙතන මට පේනවා ඒක තමයි අසාධාරණ වෙන්නේ මේ සමාධියට කෑදර කෙනා. ඒක කැඩෙයි කියලා පුදුමාකාර බයයි ආර්ය පරිශ්‍රණයට. ඒකයි මේකයි යොද යොදා බලන්න. බහ බහ බලන්න ඕනේ. ඒ බලන්න පමණමනේ මනුස්සකම තියෙන්නේ. කිසිම තිරසනෙකුට ඔක් කරන්න බෑනේ මේ හැම තිරසනෙක්ව සාජාසයට ලක් වෙලා නැතිනේ. ඉතින් මේක කරගන්න ප්‍රශ්නේ මතුවෙනවා එයා ඒ જાතියෙන් ඒ ඥාන සහිත ඒ කුසල ශක්තිය සහිත ඒ කර්ම ශක්තිය සහිත මෙවැනි දෙයක කඩාගෙන යන જાති කෙනෙක්ද? එහෙම නැත්නම් මට සුතමේ ඥානේ නෑ මට උපසම්පදාව නෑ මට අරක නෑ මට මේක නෑ කියන જાතියේ කෙනෙක්ද කියන එක. එහෙම නැත්නම් මේක පුහුණුවකින් පරිපාලනකින් දෙන්න පුළුවන් දෙයක්ද සාජාශයක්ද කියන එක හරිම අමාරුයි කියන්නේ. හැබැයි කෙසේ නමුත් පසුගිය අවුරුදු 40 පිළිබඳව හැටලා බලනකොට මේකෙන් පණින පිරිස වැඩි. මෙතෙන්ට ඇවිල්ලා තටම තටම ඉඳලා කිව්ව ගාවේ බැලුවේ පැන පියාපතර කිව්වම පයින් පිරිසක් ඉන්නේ. ඒක හරි සතුටුදාන එක දෙයක්. ඒ කියන්නේ මේ මෑතක් වෙනකොට බලන්න තව අවුරුදු දෙක තුනක් යනකොට මොකද වෙන්නේ කියලා පුදුමාකාර වේගයකින් මෙතන ආසන්න මට්ටමට හිටපු කට්ටිය අර එක්කෙන දෙන පණිවා දකින්නකොට කම්මෝගෝචිකාගෝ රාජාවෝ මාහෝ ගංගාවෝ කියලා ගාන පිට පොඩ අවුඩයක් ගාලා පයින් ඕනේ බගුලක් වෙන්න කිය. අපි ලොකු තාත්තින කාලේ කියන ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ඔන්න යන්න කිය. වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කිය. ඉතින් ඔතන තමයි බුදුහාමුදුර වැඩ ඉන්න තැන. ඔතන තමයි සජීවී ධහම තියෙන තැන. අපි ළඟ තියෙන මේ වීරිය හැමදාම ආරම්භ වීරියෙන් පටන් ගන්න. හැමදාම ආධුනිකෙක් වෙන්න. ඒකල අරමුණු කීකර වේගන එනකොට, මෙල්ල වේගන එනකොට, මේචල් වේගන එනකොට අම්බරලා ගන්න ඕන ආශ්‍රණයෙන් මීහරකා. ඇරෙන්න වෙලා කීන දේ කරපන්. උඹට වම දකුණ කරන්න ඕන නම් වම දකුණත් කරපන්. එසවීම තමයි කරන ඒකත් කරපන්. එසවීම යවීම තමයි ඒකත් කරපන්. නොකරමත් ඉරපන්. වම දකුණ මොකක්වත් මෙනෙහි කරන්නේ නැති ඵලයක්. ඉතින් බයිසිකලයක් පදින මිනිහෙක් දිහා බලන්නකෝ පටන් ගන්නකොට බයිසිකල අල්ලගෙන නටමනකොට කොච්චර තටමනවද කියලා හැන්ඩල් එක අල්ලගෙන යකඩේට වැඩි හපන්නේ හැන්ඩල් එක හයියෙන් අල්ල ගන්නවනේ. පදල පදල පුරුදු වුණාට පස්සේ උට හිතෙනවනේ ඒක හැන්ඩල් එක කතැල්ල පදින්න. ඒ කාතිකින් අල්ලගෙන අනික අතින් උණ ගහත් තියාගෙන සිගරට් එකක් ගහගෙන යන්නේ පාරේ සරම කැටක පහ ගන්න බයිසිකල කැන ගම. අන්තිම අත් දෙකම තැල්ලා පදිනවනේ. බ්‍රේක් රුත් නැහැ, ලයිට් උත් නැහැ. පාරේ වලවලුත් තියෙනවා, ට්‍රැෆික් ඉන්නවා. බයි කකුල් දෙක ගත්තා, අත් දෙක ගත්තා තැරලා රෑපදිනවා. කවදාකවත් වලක වැටෙන්නේ නැහැ. කදාකවත් නැහැ. ඔය බ්‍රේක් තියෙන මඩ ගාඩ් තියෙන බයිසිකල් වල තමයි ඔක්කොම ඇක්සිඩන්ට්. අර වල මොනවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ඒ තරම් සෙල්ලක්කාර වැඩක්. ඉතින් ඒක නැත්තම් විශේෂ භාගයක් වෙයිද? Taman හිටපු තැනින් අලුවසා දාලා නැගිටීද? ඉතින් ඒ නිසා මේ নিকකම ධාතුවට යනකොට ගත්තනම් කරට ආයි බිම තියතිය උස්සන්න එපා. ගිහියෝ කියන්නේ හැමදාම රොකට් එක උස්සලා හතිය කියලා ආයෙ බස්සනවා. ආයෙ රොකට් එක උස්සනවා. 188ක් තෙල් පුච්චලා කමන්නේ කමන්නේ ඕක පස්ස තුවාල කරගන්න තෝ බස්සපංකෝ ආයෙ බස්සනවා. ආයෙ කළ පහුවෙන්ද අමුඩ ගහගෙන ආයෙ උඩ තිය. අයියෝ හොද හොද මඩේ දානවා දකින්නකොට මේක මේ කන්සියුමරයිසේෂන් එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී පාරිභෝගිකත්වයේ තියෙන මේකේ ආධ්‍යාත්මික පාරිභෝගිකත්වයක් අපි ළඟ තියෙනවා. හිත හදාගත්ත ගම නැගිටලා ගියකම ඔක්කොම ඉවරයි කියලා හිතනවා. සක්මන්ට යනකොට ඒක ගෙනියන්න බෑ. එතකොට බත් කාලා එනකොට ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ සක් පරියන්කේ ගත් එක සක්මන්ටරයි යන සක්මනේ එදින්දා වැඩවලට ගිහලා දැන් ඉස්සනවණින් ගත්තේ ගෙදර ගෙනියන්න ඕනේ නැත්නම් ඔක කවදාකවත් ඉවර කරන්න බෑ ඉතින් ඒ නිසා වීටි ගැන ඉගෙන ගන්නකොට අපි සංසාරේ කොච්චර වතාවලු උත්සාහ කරන්නේ නැද්ද? උත්සාහ කළ මේ කරාරින ගතියක් තියෙනවානේ. බරබහා තබන ගතියකට කියන්නේ දුරනික්ෂේපය කියලා. ඒක තමයි අපි ළඟ තියෙන අපිට තොන් ගාන මතක නැහැ. අපිට හරියන පරියන්ක ඊගා පරියන්කට යනකොට හරියන්නේ නැහැ. අර ගත්ත ගැම්ම, ඒ ගත්ත වේගයේ, ගත්ත ජවයේ පවත්තගෙන යන්න බෑ. ඒ මොකද ওই පිටිපස්සේ තියෙන සතිය නෙවෙයි අපි ඉස්සරහින් තියෙන සමාධිය ඉස්සර කරන්න හදනවා. ඉතින් අපි හිතනවා නැගිටපු ගමන් ඔක්කොම ඉවරයි. සමාධියත් ඉවරයි, භාවනාවත් ඉවරයි. ස්වාමීන් අහනවා මේ දවසකට කොච්චර වෙලා විතර භාවනා කරොත් ඇද්ද කියලා. ඉතින් මං කියනවා බෑ 24කත් භාගයක් කරන්න. ඉතින් එහෙම නැත්තම් කියන්නේ ඇයි උඹ ගිහිලා මේ කක්කවලකට ගිහිලා කක්ක පැකට්ටයක් අරන් ආවිලා ගාගන්නේ කියන්නේ තියෙන්නේ මොකද භාවනා කරන හැම වෙලාවෙම කක්කා. ඉතින් පැය 24ම කරපියහුව. මේගොල්ලෝ හිතන්නේ මොකක්ද දන්නවද? භාවනා කරන මේ අතක් උඩ අතක් තියලා ඇද්දක වහන ඉන්න කොච්චරද කියලා මේ අහන්නේ. ඉතින් මගෙන් අහනද වෙන කෙනෙක් ගැහුවනම් උත්තරයක් දෙයි. මම මගේ කට හොඳ නෑ ඒවට. භාවනා කියලා වචනේ පාවිච්චි කරන්න එපා. සතිය පවත්වනවා කියන්නේ. මොකද භාවනා කියන වචනේ අපි පටලවාගෙන තියෙන සමාධියත් එක්ක. මං කියන්නේ සමාධිය එපයි කියලා. නමුත් සමාධිය නම් කැඩෙන්න ඉඩ තියෙනවා. පරියංගෙදලා නැගිටිනකොට. සක්මණේ පරියංගයට එනකොට නම් සතිය මේ සති අඛණ්ඩ ධාරාව යන්න ඕනේ හරියට ඉදිකට්ටයි නූලයි වගේ. ඉදිකට්ට තමයි වීර්ය. යනකොට පිටිපස්සෙන් සතිය ඇදිලා යන්න ඕනේ. ඉතින් ඒ විදිහට එහෙම නැතුව අපි ඔය පරියංකේදී හම්බෙන පරමාදීදී හම්බෙන තක්මනේදී හම්බෙන සමාධියේ තියෙන කෑදරකම දිහා බැලුවොත් නම් පරියංකේ නැගිටිනකොටම සක්ම සත් භාවනා කැඩුනා රක්මනිල්ල පරියන්ගිට වෙන භාවනා කැඩුනා කියලා අර දෙක ගලාපා ගන්න පුරුද්ද ගන්න දන්නේ නැතිකම තියෙන. ඒකට මම දකින ප්‍රධාන තාක්ෂණික හේතුව අපි සතිපට්ඨානය සඳහා නෙවෙයි භාවනා කරන්නේ සමාධිය මුල් කරගෙන. ඉතින් ඒකට බලාපොරොත්තු සුසුම්ගේ වැඩි. ඒ නිසා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඊට පස්සේ අපි ඉඳගෙන ඉන්න හැම වෙලාවෙදීම මං කියන්නේ 100ක් සතියේ තියනයි කියලා. මම ඉඳගෙන ඉනකොට කයේ හිත පවත්නවාද? ආනාපානයේ හිත පවත්නවාද? පිම්බීම හැකිලිමේ හිත පවත්නවාද? ආනාපානයේ මුලැමැදාගේ හිත පවත්නවාද කියන එක අර ටාගට් ලෑල්ලේ ලෑල්ලට වෙදි තිනවා කියන එක කයේ හිත පැවැත්ති. මේක ඇතුළේ තියෙන රවුම් වල පුංචි පුංචි පුංචි පුංචි රවුම් වලට යනා වගේ තමයි ආනාපානෙ ගත්තා. ආනාපානෙ ආස්වාස විතරක් ගත්තා. ඒකේ මුලැමැදා ගත්තා. ඒක ඔක්කොම කරන්න නම් කයට හිත ගන්න එක තියෙන්න බෑ. ඒකෙන් පටන් අරගෙන එන්න එන්න ඒකාග්‍ර කරන්න. හිත ඒකෝදි කරන්න ඕනේ. ඉස්සල්ලාම කරන්න ඕනේ සතිය පිහිටව ගන්න. ඒ නිසා මේ වීර්ය අපි කියන මේ ආරද්ධ විරිය උපට්ඨිත සතියත් එක්ක යනවනම් මේ අදේ අමහිත අපේ රිට්ටි ටික හෙට ඉවර වෙනවා. අනිද්දා ඉවර වෙනවා. දැන් කියන්න පුළුවන් බුදුජානන් වහන්සේගේ මේ සරුවඥ සොයා ගැනීමනුව හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. අපි දැනගත්තත් නැතත්. අපි හිතන තියෙන මේ සතියේට වෙනමම අමුඩ ගහගෙන සුදුරෙදි ඇඳගෙන අටසිල් අරගෙන මේ පොලිමේ කියලා ගන්න ඕන එකක් කියලානේ. අපිත් එහෙම තමයි කියන්නේ රිට්ටිට් එක පළවෙනි දවසේ. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා සමිද්දි සූත්‍රයේ සතාධිපතිය සබ්බේ ධම්මා මහණි බල දැනගත්තත් නැතත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. උඹලගේ තියෙන පාහරකමට සතිය වෙනුවට වෙන වෙන චෛසික වලට මුල් තැන දුන්නාම සතිය පච වෙනවා. සතිය පස්සට යනවා. නමුත් සතිය නැති වෙන්නේ නැහැ. සතිය කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදද අපිට අන්නේ ඒ විශ්වාසය ගන්න පුළුවන්. මං උදේ නැගිටපුවාම ගන්න සතිය දවස පුරාම ගෙනියලා නිදා ගන්න තැනට යනකම් මම සතිය ගෙනියනවා බැරි තැන් දරගන්න එක වෙනම කතාවක් කියලා ගත්තොත් අපි භාවනා කරනවා කියන වචන නෙවෙයි පාවිච්චි කරන්නේ සති ධාරාව කොච්චර ගෙනියන්න පුළුවන්ද කියලා එතකොට කවදා හරි හිතනද මට මෙන්න මේ කෑල්ලේ සතියේ නැහැ. මෙන්න මේ පුද්ගලයා ඉස්සරහා සතියේ නැහැ. මෙන්න මේ වැඩේදී සතියේ නැහැ කියලා ඒ කෑල්ල දැනගන්න දවස ජීවිතේ මොන්න තරම් වාසනාවන්ත දෙයක්ද කියලා. මම මේ සතිය පුරාවට පවත්වාගෙන යනකොට මෙතෙන්දී සතිය මට නැහැ. මේ පුද්ගලයාත් එක්ක ඉන්න කරන අමාරුයි මේ වැඩේ කරන්න අමාරුයි මේ ආහාරය ගන්නකොට අමාරුයි මේ තැනේදී ගන්න අමාරුයි කියන එක දන්නේ නැතුව කවදා පුළුවන් වේද අපිට සම්මා ආජීවයක් හදාගන්න සම්මා ආජීවයක් හදාගන්න අපි දැනගන්න ඕනේ මෙතෙන්ට ගියොත් අතිය බංකොලොත් වෙනවා මෙතෙන්ට ගියොත් නිකම්ම සතිය පිහිටනවා ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ අර සතිය පිහිටන ප්‍රදේශයේට වාසිදායක තැනට තමයි සැලසුම් හදන්න එපායි ඒ තොරතුරු එකතු වෙන්නේ නැතුව අපි හිතනවා 100%ක්ම සතිය ඉන්න ඕනේ කියලා. ඒක මූල ධර්මයේ 100%ක් මූල ධර්මවාදී වෙනවා. පටන් අර ගන්නකොට ආරද්ධ විදිය කරන්න සතිය යම් තැනකදී වීර්යයත් එක්ක සම්පාත වෙලා එනකොට දිගින් දිගටම බලන්න මේ ඇති කරගත්ත සතිය ඉරියව්ව වෙනස් වෙද්දී අරමුණ වෙනස් වෙද්දී මූල කර්මස්ථානයෙන් පිට අරමුණට යද්දිත් ඇත්තටම සතිය නැති වෙනවද එහෙම නැත්නම් අපි නැති වෙනවා කියලා හිතනවා. සමාධියත් එක්ක මේ ගණදිනු කරන්න බැරි බව මට පේන්නේ. ඒ නිසා අපි භාවනා කරගෙන ඉනකොට අපිට හිත පිට ගියා. සද්දයකට පිට ගියා. පිට යනකොටම අපි අර ගෙනාපු ආරද්ධ විදේ වැටෙනවනේ එක පාට අයියෝ මෙච්චර කරලා සතිය පිට ගියයි කියලා. ඒක වෙන්න දෙන්නේ නැතුව අරමුණට පිට ගියාට මම දැන් දන්නවා මම ඉන්නේ ගෝච රජ්‍යත්ව භූමියේ නෙවෙයි. මම ඉන්නේ අනතුරුදායක තැනක. ඉතින් ඒ වෙලාවේදී වීර්ය වට ගන්න නැතුව එහෙම නැත්නම් කම්ප වෙන්නේ නැතුව පවත්තන්ඩ ඒ යෝගාවචරයට වීර්ය නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ යෝගාවචර හිතනවා නෑ හිත පිට ගියොත් අය හොදලා ගන්න කොට ගන්න බැරි ස්ථිර හානියක් වෙලා කරන්නේ නෑ එහෙම එකක් වෙන්නේ නෑ ආර්ය පරිශ්‍රණය කරලා බලන්න පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගෙන ආපහු අරමුණට ඇවිල්ලා බලනකොට අරමුණේ කිසි වෙනසක් වෙලා නෑ සමහරලාට ඒ වගේම සතිය කිසි වෙනසක් වෙලා නෑ එතකොට අපිට පේනවා මේ අරමුණේ සතියෙන් අපිට සහයෝගයේ තිබුණට අපේ තියෙන මේ මෝඩ ගතිය. ඒකට කියනවා මුට්ටා සතිය කියලා. මෝඩ ගතිය නිසා අපිට හිත පිට ගියොත් සතිය කැඩෙනවාමයි. ඉරියව් වෙනස් වුණොත් සතිය කැඩෙනවාමයි. ඉතින් මේ කල්පනාව තියෙන එකනට ඇත්තටම කැඩෙනවා. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි කියන්නේ ජීවිතේ මල් වේම් පල්. මෙච්චර ලස්සන අපවේල බැලුවක් තියෙන සතිය අරසා කරගන්න වෙනුවට ඉෂාට බඳගෙන අඬන්න පටන් ගන්නවා. ඒ මොකද මේ භාවනාව කියන්නේ සමාධිය කියලා ඉගෙන ගත්ත මේ පටලැවිල්ලක නිසා කොයි වෙලාවක හරි අපිට පුළුවන් නම් වීර්ය වඩන්න ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඒකට යනකොට මේ සති ධාරාව අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ගතිය. ඇවිදිනකොට ඇවිදින බව දන්න ගතිය. වළනකොට ඉරියව්ව වෙනස් වුණාට ඒ සතිය මල් මාලක මල් ලැබුණලා නූල කැඩලා නැත්තම් කොයි එකෙන් ඇල්ලුවත් පොදිය මෙනවනේ. ආන්නේ වගේ ඒ වීරිය තමන් කරන දෙයට සතිය මුට්ට සතිය නෙවෙයි උපට්ඨිත සතිය. මේ සතිය manussකමට හම්බ වෙච්ච උප්පත්ති ලාභයක්. කියන්නේ මනුස්සය උපදිනකොටම නිවන් දැකලා තියෙනවා. එක් එක්කත් පිළිගන්න කැමතිත් නැහැ, එක් එක්කත් දන්නෙත් නැහැ. කවුරු හරි පිළිගරගත්තොත් මට අවශ්‍ය නම් මේ ලෝකේ තියෙන මේ වද බන්ධන මේ අපිට ඔලුවට දාන්න හදන කරදර එහෙම නැත්නම් මේ ඔලුවේ තියලා තියෙන වියගහ පැත්තක තියලා බලාන හිටියොත් හැම වෙලාවෙම සතුටුමත් වෙන්න පුළුවන් දැන් අම්මා මැරුණයි කියලා සතුටුමත් වෙන්න බැරි කම නැහැ නේ ඇඟේ රෙදි ගැලවුලා ගියයි කියලා සතුටුමත් වෙන්න බැරි කම නැහැ නේ බඩගිනි වුණයි කියලා බෙල්ල ගහලා ගියයි කියලා heart attack ආවයි කියලා එහෙමනම් පටාචාරයට සතුටුමත් වෙන්න බෑනේ පටාචාරයට යන්න තියෙන තීරම ගියානේ ඒත් ආපු ගමුදුහාගේ නංගි සත්‍යමත්යන් කිව්වා සත්‍යමත් වුණා. හිතෙන්නේවත් නැහැ අපි නම්බෝ බෑපට ආචාරයල දසපාරමිතා පිළිච්ච එක්කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙනවා. අපිට තාම නෑනේ. මේ ආණ්ඩුව හරි නෑනේ. මේ වැස්ස වෙලාව හරි නෑනව. අපිට මේ මේක නෑනව. ඒක නෑනව කියන ඔන්න ඕකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. තියෙනවා කියන හැඟීමෙන් ගත්තොත් මට පුළුවන් කියන හැඟීම ගත්තොත් ඒ ආරම්භ ධාතු වීර්යය තියෙන කෙනාට ඒක බොක්කෙම්මයි එන්නේ. ඒක ඥානවලින්මයි එන්නේ. ඒක කර්ම ශක්තියකින් මේනවා. උපනිෂ්ඨේ සම්පත්තියකින් මේනවා. ඇකි සංඥාව ගන්න. නිසා සරුවචනන්ත උද්දී ඇන්දාවේ කියනවා කරණීයන් අත්ත කුසලින යන්තං සන්තම් පදං අபிදමෙච්ච. යම් තමන්ගේ අභිමතාර්ථ පදයට ලංවීම සඳහා අත්ත කුසලයේ කරන්නා වූ විසින් සක්කෝ හැකි සංඥාව ගන්න කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසමෙච්ච සක්කෝ ඉතින් අපිට සක්කෝ කියන එක සක්‍ර දෙවෙන්දයා කරගෙන යාට වදින්න පටන් ගන්නවා අපි සක්කෝ කියන්නේ ඒක නෙවෙයි තොට පුළුවන් යකෝ කියන එක මේ සක්‍ර දෙවෙන්දයාට කියන එක නෙවෙයි තොට පුළුවන් කිය අර සංගතෝතේ උගන්වනවා මිනිස්සේ හැමදාම හීසර ජීවා දානවා <clears throat> මොනවා වුණත් සිව දෙවියෝ. සිව දෙවියෝ අදහනවලු ටික දවසක් මනුෂයා කරත්තේ අරගෙන යනකොට කරත්තේ රෝදයක් මඩේ ඉරුණාලු. මිනිහා විජාට අතපය හොදන්න එළියට ගිහලා දෙවියන්ට වන්දනා කරා. වන්දනා කළා අනේදී ආඳුරුනේ මේ රෑ වෙනවා. ඒක නිසා මට කරත්තේ අරන් දෙන්න. ඉතින් මිනිහා යදිනවලු යදිනවලු යදිනවලු ටික වෙලා ගස්සේ දෙවියෝ ආවලු. ඇවිල්ලි ගෝලු වාහේ. ඔය මඩින් ගොඩ ඇවිල්ලා නැතු වර ඉච්ච කරත්තේට අත කර දීපියේ. කරදිල ගොනාටත් ගහලා තල්ලු කරන ගමන් මගේ නම සිහි කරපේ. එතකොට යයි. දැන් ගොඩ ඇවිල්ලා මට වැඳ වැඳ ඉඳලා හරියනවා. මට උඹට උදව් කරන්න පුළුවන් ඉන්නේ තෝ කරත් තල්ලු කරවියේ. ගොනාට බැරි හරි කියලා අනේ අර මනුස්සයා ගිහිල්ලෙවල ජක් ගාලා තල්ලු කරනකොට සිවදේයෝ වැඩේ කරලා දුන්නලු. ඌ මඩ හොදන ගොඩට වෙලා දෙයන්නාන්සේ දෙයන්නාන්ති කොට හරියනවයි. ගුණාට බැරිනම් තෝ කර ගහපිය. අපි මොන්න කරදරයක් ආවත් අපි බැංකුවෙන් කතා කරලා අහනවා, ලීචිච්චෙකුට කතා කරලා අහනවා, දොස්තරට කතා කරලා අහනවා. ඔය හැම බයියෙක්ම අපි වගේ නේ. උන් මේ වෙනස් જાති වලින් ආපු මිනිස්සු නෑ උදව් කරන කවුරක්වත් නෑ. කැසපට ගාලා බහින්න බලන මොකද වෙන්නේ කියලා. මොකක්ද නෑ මිනිස්සු බය වෙනවා. පිළිලක් කරදයක් වෙච්චාන් චර්චුරු ගන්න යන්න බා මා චර්චුරු ගාලා තියෙනවා මම දන්නවා පැහැදිලිව ඉස්සරහට චර්චුරු ගන්නත් ඉඩ තියෙනවා. ඒක හරියන්නේ නෑ. ආරම්භලද වීර්යය ඇතුව තමන් ඒකට කර දෙනකොට මහා පොළවේ ස්වභාව ධර්ම පවා වෙනස් කරන්න පුළුවන්. ඒක හිතිනවද නැද්ද කියන එක මට තැකයක් තියෙනවා. කාටද එහෙම මේ දෙන සක්කෝ ගතිය හැකි සංඥාව ওই නිස්සන්නවනේ ඉන්නකොට අවුරුදු 50යි දැන් ධම්මනි සංජාමරක තිබුණේ හැකි සංඥාව කියන එක. හැම වෙලාවෙම ඒක නිස්සන්නව නිතරම පාවිච්චි කරන දෙයක්. ඒ ශාන්සි කියන්නේ සමම්පිච්ච මල් නැහැ කියලා. පූජාව නොකර යන්න ඉන්න එපා. ගැටපිච්ච ගණන් කරපන්. සමම්පිච්ච නැහැ කියලා බය වෙන්න එපා. ඒ විනිය නැහැනේ වෙන කෙනෙක් දාපන් කරපන්. අපේ ලොකු සාන්දිලියේ තියෙන පාත්‍ර ශාලාව ගාවට එනකොට ලොකු ස්වාමීන් වහන්සේ නැත්තම් ඊගාව ආමතුරු ඉස්සර වෙන්න යන්න. එච්චරයි. ලොකු ආමතුරු නම් පස්සෙන් එයි. ලොකු ආමතුරු තරහ වෙන්නත් එපා ඉස්සලා ඉන්න කරන් ගියයි කියලා. මේ පෙරහැර යන්න ඕනේ. ඉතින් අපි හිතාන ඉන්නේ මේ තියෙන ඔක්කොම හිතන හිතාන ඉන්නවයි කියලා. අපි මරණයට පස්සේ මේ ලෝකේ නතර වෙයි කියලා බයිලා මේ කොහොම යන ඔයගොල්ලෝ නැතුණයි කියලා මම නැතුණයි කියලා මොකක්වත් වෙන්නේ හෙට උදේට ඔය වාගේම ඉරපායනවා. ඒක නිසා ඉන්න ටිකේ අපි ළඟ තියෙන ආරම්භ ධාතු දැනටමත් තියෙනවා. අපි දැනටමත් ගීගේ පිළිබඳ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක ඇති වෙච්ච අපට নিকකම ධාතු වශයෙන් මේ උඩට උසලා රොකට් එක ආයේ පාත් කරන එක ගැන මම මේ කතා කරන්නේ. උඩට ගියාට පස්සේ ආයෙ ලණුවක් දාලා පල්ලෙහාට ගන්නවා. අච්චර වියදම් කරලා උඩ ගත්ත එක. ඒ නිසා ගත්ත දේ කාගෙන ඉදිරියට යන ගතිය සංසාරේ බය දක්නා වූත් සංසාර වයෙන් ගැලවිලට කටයුතු කරන එකට ලොකු ධෛර්යයක්. එහෙම නැත්තම් ටිකක් උත්සාහ කරනවා ආයෙ බලාගෙන ඉන්නවා ටිකක්. ආයෙ ටිකක් උත්සාහ කරනවා ආයෙ බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් කියනවා බෝධිලිම වාගේ කියලා. බෝධිලිම ගොදුරට යනකොට එල්ලවගෙන ගිහිල්ලා ඔළුව මෙහෙම මෙහෙම. ටිකක් වෙලා ඉඳලා වට පිටුල ආයෙ ටිකක් දුවනවා. ආයෙ උස්සනවා පාත් කරනවා. ඒ ගිහියන්ගේ භාවනා බෝධිලිම තමයි. කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. ටිකක් දුවන ඒගොල්ලෝ කියනවා මේ මහන්සි හති කියලා අර තලපු යකඩ එක තලාගෙන ඵලයන් ඉවරයි වැඩේ. මගේ තියලා අද සිගරට් එකක් එම් බීලා ඉල බලනකොට ඔක්කොම නිවිලා. අනිවාර්ය රත් කරගත්ත යකඩේ රත් කරගෙන දිගට ගෙනියන්නේ සංසාර බය දන්න ගතිය. ඒ නිසා මේ මේ ධර්මතා එකක්වත් අපි අතර මම ඒකත් කියන්න ඕනේ. අඩුපාඩු නැහැ. ඔක්කොට මේ වීර්ය කිරීමට අවශ්‍ය මූලික ශක්තිය තියෙනවා. ක්‍රියාවත් කරන්න නැතිකමයි තියෙන්නේ. අපේ සංස කර්ම ගෙවිච්ච දවසට අපිට ශිල්පේ පහළ වෙච්ච දවසට ඕක කරලා බලනකොට කිසිම කෙනෙක් අපිට උදව් කරලා නැහැ. තමන්ගේ ළඟමයි තියෙන නිසා අපි ළඟ මේ මූලික අවශ්‍යයකට කියන අපේ විභව ශක්තිය කියලා කියන නැත්නම් උපනිශ්‍රේ සම්පත්‍ය ඇති මනුෂකම සමානයි. නමුත් කලාතුරකින් කෙනෙක් හිතනවා මම මේ දන් දුන්නා මේක ලේසි වෙයි. එහෙම නැත්නම් මෛත්‍රී බුදු ආමරෝගාව ඒක ලේසි වෙයි. එහෙම නැත්නම් අරයා ගාව ලේසි වෙයි මෙහා ගාව ලේසි වෙයි කියලා බුබ්බඩකමමයි වෙන මොකක්වත්ම නැහැ. බත් බූසකමමයි. කම්මැලිකමමයි. අල්ලගත්ත වෙලාව කාගෙන යනවනම් ඒ බෝධිපාක්ෂික ධර්ම වශයෙන් තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවදේ චිත්තම් පග්ගණ්ණාති පදහති අය මොකුත් නැ කිසිම තැනක ඇඟිල්ලක් ගන්න ඉඩක් තිර නැහැ බුදුරජාණන් වහන්සේ. චිත්ත වීදිය යම් වෙලාවක තමයි තේරෙනවා නම් අරමුණට ආවයි කිය. නූපන්න අකුසල් ආ ඊගාව චිත්තක්ෂණේ පහළ නොවීම පිණිස. ගත්ත අරමුණේම ඊගා චිත්තක්ෂණේ පැවැත්වීම පිණිස නැත්නම් මුදුන්පත් වෙච්ච සතිය ඊගා චිත්තක්ෂණයට ගෙන යාම පිණිස නැවතත් මගේ චිත්ත ප්‍රවෘත්තිය අකුසල ධර්මයකින් නොකැලසීම පිණිස චන්දං ජනේති කැමැත්තක් පහල කරගන්නවා විරියං ආරබති මේකට මොනවා හරි ප්‍රයත්නයක් කරන්න ඕනේ චිත්තම් පග්ගන්නාති විරියං ආරබති චිත්තම් හිත දෙඩි කරගන්න ඕනේ පදහති චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති මොකද දැන් දැන් පද්ධතිය සිද්ධ වෙලා තියෙන්නේ ඕක ඊගා චිත්තක්ෂණේ කෙලසෙන්න දෙන්න එපා. ගත්ත එක අරන් ඵලයන්. ඊට පස්සේ තියෙනවා එකක්. uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārbhaji cittaṁ paggannāti padāti. මේ චිත්ත වීදිමේ පවත්තගෙන යනකොට පරණ කරන දකුසල කර්ම නිසා මොන මොන නිසා හිතේ තාමත් කෙලස් වර්ගයක් එනවා. මේ දැන් චේතනාපූර්වක කරනව නෙවෙයි. මේ පරණ කරන අකුසල කර්මයන් නිසා වේදනාවක් වෙනවා. වේදනාවක් කෙනෙකුට නැද්දකින් කියලා හිතෙනවා. ඒ නිසා භාවනා ලස්සන කරන සද්දයක් ඇහෙනවා. ඒක තමයි කරදර වෙලා ඔන්න අමනාපයක් පහළ වෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් වෙනවා. ඒකට අමනාපේ පහළ ඒ වෙලාවේ රැස් කරලද දෙයක් නෙමෙයි. පරණ ලද දෙයකින් දැනට හිතේ පහළ වෙනවා කෙලෙස්. ඒකට සති අර මේ ඉස්සලකට කිය විරිය සංවරය කියලා. නූපන්න කුසල් නොයිපද වීම පිණිස පිරිසුදු කරගත්ත චිත්ත වීදිය නගර ආරක්ෂාවක් දාලා නගරයේ මැද හතුරුන්ගෙන් වෙන් කරගන්න ආසේ වීර්යය යොදන්න ඕන. වැඩ කඩළු බඳින්න ඕන. නමුත් දැනටමත් ඇතුලේ ඇවිල්ලා ඉන්න කොහොරු ටිකක් ඉන්නවා. දැනටමත් ඇතුල් නගරේ ඉන්න ඔත්තුකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ දාන්න, ඒගොල්ලෝ අල්ලන්න ඔත්තු සේවයක් තියෙනවා. ඒ වගේ තමයි කොච්චර භාවනා කළා මුදුන්පත් වුණත් ඒ ලස්සන වීදියේ අරගෙන යනකොට වේදනා සද්ද හිතවිලි එනවා. ඒක නෙවෙයි බාධාව. මේ එන වේදනා හිතවිලි සද්ද වලට නුරුස්නා ගතිය පහළ වෙනවා. ඒකයි කෙලෙස් වෙන්නේ. එහෙම නැත්නම් භාවනා කරන යනකොට සුඛ වේදනාවක් එනවා. ඒකට ඒකට ආසාවක් පහළ වෙනවා. නිසා භාවනා කරගෙන යනකොට තමන් කරන ප්‍රයත්නේ නොවුනත් පහළ වෙන්නා වූ මුලිච්ච වෙන්නා වූ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නිසා එහෙම නැත්නම් භාවනාදී පහළ වෙන යම් යම් පිටක්ක ਵਿਚාර බීචි සුඛ එකක් ගදාදී ධර්මතා නිසා හිතේ මනාවමනාව පහළ ඒ පහළ වෙන්නා වූ මනාවමනාව එතනදිම පහළ වෙනකොටම දැනගන්න එකට කියනවා සති සංවරය කියලා. ඒක පොඩි වැඩක් නෙවෙයි. මුට්ට සතිය කියලා කියන්නේ සතිය නෑ මොට වෙලා සාමාන්‍ය සතියකම මේක අල්ලන්න බෑ. උපට්ඨිත සතිය තියෙනවා. මම චිත්ත වීදිය හදාගෙන යනවා. මම කොහොම හරි බේරගෙන යනවා. අරමුණේ පාතන. ඒත් සද්දයක් ඇවිල්ලා හිතට හොරා සද්දෙට නදකින් කියලා හිතෙනවා. වේදනාවට නුරුස්නා ගතිය පහළ වෙනවා. හිතවිලට නුරුස්නා ගතිය පහළ. ඊට පස්සේ Tamandම තේරෙන්නේ දැන් කුරේ ගෙවිල වගේ භාගයට කුණා යන්නේ අඩමාඩ. ඊට පස්සේ උණු ගුණා පයින්නවා පාරෙන් පැත්තට. ඒක සිද්ධ වෙන්නේ දැනටමත් පහළව තියෙන කෙලෙස්. අන්න ඒක දැනගෙන මතුවෙන මතුවෙන වාරේ මේ මනාපමනාප දෙක gederin ginaapu එකක් නෙවෙයි. මෙතනදීම පහළ වෙච්ච එකක්. ඒක දැනගන්න පුළුවන්. අන්න ඒකටත් ඇහ ගහගෙන යනවයි කියලා කියන්නේ. හරියට ඩ්‍රයිවිං කරනකොට Taman මාර්ග නීතියක් ගන්නවා විතර නෙමෙයි ඔය ඉස්සරහින් ඉන්න මනුස්සයා බීලා ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුවොත් මම මොකද කරන්න කියන එක යෝගාවචරය ඩ්‍රයිවර් දැනගෙන යන්න ඕනේ. ඉස්සරහින් පස්සට යන වාහන පිළිබඳව දැනගන්න ඕනේ. මේ මනුස්සයා ෂුවර් නෑ. හැබැයි මම යන්නේ පාරේ මම ට්‍රක් එකේ යන්නේ. ආත්‍යාගේ කාර් එකේ වීල් එක ගලවලා ගිහිල්ලා හරි ඇවිල්ලා වැදුනොත් මම මොකද කරන්න කියලා කැල්කියුලේට් කරලා අරගෙන යනවා දක්ෂතිය දුරා. එයා කියන්නේ වෙන්න ඉඩ තියෙන අනතුරකට අනුන්ගේ වැරද්දකින්. තමන් අනතුරු වළක්වා ගැනීම සඳහා කරන ප්‍රයත්නයේ වගේ එකක් තියෙනවා සති සංවරයේ. ඒක ආවට පස්සේ තමයි Tamanට ආරස්සාවක් ඇති වෙන්නේ. මම කෙලස් කරන්නේත් නැහැ. නමුත් මේ අහල යන දේවල්, අහක යන දේවල් මගේ ඇඟට වැටුණාට පස්සේ රුචි අරුචි පහල කරගන්න නැතුව, නුරුස්නා ගතියක් මනාපමනා පහල කරන්න නැතුව මේක ගෙනියනවා කිව්වහම අමාරු වෙන්නේ මිනිස්සුෙකුට හිතන්න. මනුස්ස හිතකට හිතන්න අමාරුයි මොකද අපි මෙතෙක්කල් ජීවිතය හදාගත්තේ රුචි අරුචි දෙක උපමානයට තියාගෙන. දැන් අපි දන්නවා රුචි අරුචි දෙක පෝර පෝරකලයක් වගේ. පෝරකයක් වගේ. එනිසා පහළ වෙන රුචි අරුචි දෙක නැති කරගන්නවා කියන එක ආරම්භ ධාතු වීර්ය වගේ නෙමෙයි සති මාත්‍රා වගේ නෙවෙයි හොඳ උපට්ඨිත සතියකින් ගියොත් තමයි තේරෙනවා එතන එතන ඒක තේරුම් ගත්තේ නැතුව කවුරුගේ වැරද්දට වුණත් මට මනාපමන පහල වුණා නම් මම කියන්න ඕන. ඉන්සා ආරම්භ ධාතු වීරියෙන් නැත්නම් ආරද්ධ වීරියෙන් කටයුතු කරන එක්කනට අන්තිමට එන එකලස තමයි Taman අහිංසකව Taman ඍජුව චපල නොවි හරියට චිත්ත වීර්ය පවත්තද්දිත් නාන කර්මජ හේතු නිසා චිත්තජ හේතු නිසා උතුජ හේතු නිසා ආහාරජ හේතු නිසා යම් යම් සිද්ධි වගයක් වෙනවා. අන්න ඒ වෙන සිද්ධි වලදී මතුවෙන මනාපමනාප දෙකට තමයි වග වෙන්න ඕනේ. එව්වදිගේ හිතන්න පතන්න ගිහිල්ලා අර අරමුණේ තිබුණ සරල එකලස් භාවය කඹේ ඇවිදිනා වගේ තියෙන වට ගන්න නැතුව ඒ කඹේ ඇවිදින ගමන් මනාපමනාප දෙක අල්ල ගන්න දන්නවනම් ඒකට මායя බයයි. මොකද එයා වටන්න හදන්නේ අපිට මනාපමනාප දෙක දීලා. එහෙම නැත්නම් අපිට තියෙන කුප්පණ ගතිය කියලා කියන්නේ. අපි ළඟ තියෙන කිප්පෙනකම. බුදුචාන්සේ කියන්නේ අකුප්පාමේ චේතෝ මම කිපෙන්නේ නැහැ. මම දන්නවා මේගොල්ලෝ මේ හොඳ දේ පෙන්නලා හෝ නරක දේ පෙන්නලා හෝ මම කම්බෙන් වටන්නයි හදන්නේ. මම කරන්න හදන්නේ පුළුවන් තරම් කම්බියේ යන ගමම ඒ එන අතුරු ආන්තරවලට කිසි කෙනෙකුගේ සරණක් නැහැ වැටුනොත් මම වැටෙන්නේ කියලා අර මනාපමනාප දෙක අල්ලගන්න සදාචාරවාදියාට අමාරුයි. සදාචාරවාදියා ඒ ධර්මතම කඩුව ගිල්ල වගේ මනාපමනාප දෙක අත්‍යන්ත ලක්ෂණයක් කරගෙන ජීවත් වෙන්නේ. නමුත් භාවනාවේදී ඔය කියන්නේ පරක්කම ධාතු වීර්යයට යනකොට එහෙම නැත්නම් සුපතිට්ඨිත වීර්යයකට යනකොට යාට තේිනවා මේන් එහාට ගියාට පස්සේ මට මේ අරමුණු ඇති කරන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අරමුණත් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අරමුණ නිසා ඒ තන පහළ වෙන අර මනාපමනාප දෙක අල්ලගන්න කිසිම ඒජන්තවරයෙක් දාලා කරන්න බෑ. චිත්තක්ෂණේ පෙන්වුවට පස්සේ කරන්නත් බෑ. මනාපමනාප පහළ වෙන්න ඉස්සෙල්ලා කරන්නත් බෑ. එන්නකොටම ඒක අල්ලගන්නවයි කියන එක සඳහා ඒ ඒ දේ නොවුනොත් අපේ භාවනාවේ විශේෂ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ මට්ටමට එනකන් අපි සමාඩ ගියාත්මෙන් භාවනා කරලා තියෙන්න ඇති. අපිට මේ කට්ටේ පන්න ගන්න බැරි වුණා. එන අරමුණු වල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අරමුණ නිසා අපිට පහළ වෙන මනාපමනාප දෙක එතන එතන අල්ල ගන්න පුළුවන් නම් ඒදී අවබෝධ කිරීමම දැන් මං ඉන්නේ නුරුස්නාහිතකින් මං ඉන්නේ රුස්නාහිතකින් මට දැන් තියෙන්නේ මනාපේ මට දැන් තියෙන්නේ අමනාපේ කියලා දැන ගැනීම ඉතාමත්ම වැදගත් ඒක රෝග නිర్ణයක් වගේ මට තියෙන්නේ පිළිකාවක් කියලා දන්නවා ඉතින් හුඟ දෙනෙක් ඉන්න එක දැනගත්ත දවසේ වහකනවා හරියට නිකන් පිළිකාව තිබ්බට කමන්නේ නොදැන දැනගත්තට පස්සේ ඒ දොස්තරට බයින. ඇයි හැද්දිනේ මම මෙදන් දෙන මනස මට කොහොමද පිළිකාවක් එන්නේ කියලා ඔන්න දොස්තරට කියනවා. මම මෙදිලුත් රකින්නයි මදිවට එහෙම කොහොමද පිළිකාවල් එන්නේ කියලා. එන්න පුළුවන් දොස්තරගේ දෝෂේ නෙමෙයි මනස කරන්නේ පෙන්නන එක. ඔයගේ සතිය පෙන්නන ඔබේ මූණ කැතයි. ඉතින් මොනව කරන්නද? කන්නඩියට ගහලා හරියනවා. ඉතින් මූණ කැතරම් කැත තමයි. ඉතින් ඉතින් කන්නඩියෙන් කරන්නේ පෙන්නන එකනේ. දැන් හුඟ දෙනේ කන්නඩිය විසි කරනවා. ඒකේ සතිය විසි කරලා දානවා. Tamange අඩුපාඩුකම් පේනකොට. ඒක සතිය නෙමෙයි. ඒක වීර්ය නෙමෙයි. සති කෘත්‍යයක් අතර තියෙන්නේ. අන්නේ ටික විශේෂයි උදව් කළ හැක්කෙක් නැහැ. සුතමේ වශයෙන් කියන්න පුළුවන්. අපිට ඒකට අවශ්‍ය කරන අඩුම කඩම ව්‍යාමේ පරිේශන ආයතනය උපකරණ සේරම තියෙනවා. කිසිම කෙනෙකුට කිසිම අඩුවක් නැහැ. ඒකේ ක්‍රියාවත් කරන එක එහෙම නැත්නම් ඒක යොදලා බලන එක එහෙම නැත්නම් පරිේශන කරන එක එහෙම නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් මේ කටයුතු කරන්න ගියාට පස්සේ තමන්ට හම්බෙන්නේ සතුටක්මයි. ඒ සතුටට මම කියන්නේ නිතරංග ජයක් කියලා. කිසි කෙනෙක් පරද්දලා නෙවෙයි ජය ගන්න. බුදුජානක කියපු දේ හරි. මේක කරලා බැලුවොත් හරි කියලා අර වීරියත් එක්කම පාර වෙන මේ උපට්ඨිත සතිය මම හිතනවා එක්කෙනෙක් දෙන්නෙක් මේක අල්ලාගෙන ක්‍රියාවත් කරන්න පටන් ගත්තොත් පටන් ගත්ත බවකොත් පේන්න තියෙනවා ටිකක් දැන්. ලංකාව ආයේ නැගිටිනවයි කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. එක රැයින් සිද්ධ වෙන්නේ. එක රැයින් සිද්ධ වෙන එකට එළඹිලා ඉන්නේ අපි දැන්. ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. මේ මල පන්න ගත්ත ගමන්, කට්ට පැන ගත්ත ගමන් තේනවා අපිට ලැබිලා තියෙන manussත්ව ප්‍රතිලාභය, අපිට තියෙන බුද්ධෝත්පාද කාලේ අපිට ලැබිලා තියෙන ෂණ සම්පත්තිය සෙකන්ඩ් හෑන්ඩ් එකක් නෙවෙයි, ඔරිජිනල්. කිසිසේත්ම අඩුවක් නැහැ. අපි මේ දැනට කරගෙන යන සටනත් පොඩි එකක් නෙවෙයි. ඒ නිසා උත්තර විශ්වාස කරගන්න විරියවතෝ නම නාම කිං නාම නසිජ්ජති. විරියවතෝ පන කිං නාම නසිජ්ජති. වීරිවන්තයාට මොකද්ද විනිවිද යන්න බැරි කියලා කියනවා. ඒ නිසා ගිඩාපු ගමනේදී තිබ්බ බර බහා තබලා පස්ස ගන්න නැතුව ඉදිරියටම අභික්කම අභික්කමත මානිවත් කඩාගෙන යන්න පුළුවන් නම් බුදුසසුනේ දීපුවේ කාහලනාදී නතර කරන්න එපා. කඩාගෙන ඉදිරියට යන්න කියලා කියන එක තාමත්ම නිහඬ විප්ලවයක් තියෙනවා. මොකද මේ අපි සන්නාහේ බැඳගෙන ඉන්නේ මේ සුදුරෙත් බැඳගෙන අටසිල් අරගෙන පසු බාන්න නෙවෙයි ඉදිරියට යන්න ඕනේ අහන් බන්දාමි සන්නාහං පවිසිස්සාමි කාණනං අපත්වා යෝගක්ඛේම නනික්ඛිපාමි කාණනං කියලා ඔය අශෝක රජුරන්ගේ එක මල්ලි කෙනෙක් අශෝක රජු ඔක්කොම සහෝදරයෝ මරනකොට එයා සිවුර දාගත්තා. ඒකට එයා කිව්වා මේක සන්නාහයක් කියලා මම යනවා කැලේට. මම මේ සන්නාහය බැඳ ගන්නවා කැලේට යනවා කෙලෙස් සතුනම් මරලා මිසක මං ආයෙත් නැහැ කියලා. එයා ඉතුරුණා. මොකද අනෙක් සහෝදර ඔක්කොම අශෝක රජුරෝ රජකම සදා මැරුවා. ඉතින් අපේ ලොකු සාංශ ගාව තිබුණා මේ ප්ලයිවුඩ් එක කපලා සංඝයා වහන්සේ නමක් කපලා යටි ලියලා තියෙනවා. මම මේ දන්නාය බැඳ ගන්නවා රිංගනවා කැලේකට යුද බිම දිනලා මිසක්කා මං එළියට එන්නේ නැහැ කියලා අන්න ඒ වගේ මේ තන් ඒ වගේ දෙයක් කරන්න පච්චක් කොට ගන්න පපුවේ. ඒ තරම් වටිනවා. බුදුරජාණන්සේ ආරම්භ ධාතු වීර්යයට දීලා තියෙන ගැම්ම දිහා බලනකොට අපි පේන්නේ සරුවචනාංශයන් ගානු රූපයක් වගේ පිළි දැන් අඹල පෙන්වන්න හදන්නේ. මේක ගානු නෙවෙයි ඇත්තු 16 ශක්තිය. ආයේ වස්ස ගහන එකක් නෙවෙයි. ඒක නිසා බුද්ධජානනාංශකේ තියෙන මේ ශක්තිය ගන්න පුළුවන් ආදර්ශයක් විදිහට අරගෙන ඉදිරියට යන්න ඉදිරියට යනකොට ওই දැනට තියෙන උපකරණ ටිකමයි එකලස් වෙලා ඉදිරියට යන්න ගියාම තමයි තේරෙන්නේ ඒක ධර්ම પરම්පරාවක් කියන්නේ. අන්නේ ධර්ම પરම්පරාව කැස කන වෙලාවේ ඉදිරියට යන්න හදන වෙලාවේ පසුබෑමකින්තරෝ ඉදිරියටම තල්ලු කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව නතර කරනවා. සීල දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා